අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලෝම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ අට්ඨ ධම්මා පහතබ්බා අට්ඨ මිච්ඡත්තිකාති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් පෙන්වලා දෙන ප්‍රහාණය කළ යුතු ධර්ම එක එකක් අපේ ශක්ති ප්‍රමාණේ තේරුම් පේරුම් කරගනිමින් ඉන්න අවස්ථාවක්. ඒකදී ප්‍රහාණ කළ යුතු ධර්ම 8 8 මිච්ඡත්තික වශයෙන් වැරදි ක්‍රම 8ක් වශයෙන් ගොනුවට පිටු කරලා සමූහයක් වශයෙන් දේශනා කරන සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඊට පස්සේ එක එකක් වෙන් කළා මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව වශයෙන් අපි පසුගිය දවස්වල සාකච්ඡා කරා ඊට පස්සේ ධර්ම પરම්පරා ඊගාට තියෙන මිච්ඡා වායාම කියන එක. ඒ කියන්නේ නිවැරදි වෑයමේ අනිත් පැත්ත. සම්මා වායාම කියන එකේ අනිත් පැත්ත ඉතින් ඒක සම්මා වායාමේ සම්මා වායාම කියලා කියන්නේ හරි යහපත් පුලුල් වෑයමක් ඒ වෙනුවට මේ පාටු වැරදි වෑයමක් තියෙනවා ඒක තේරුම් අරගෙන ඒක ප්‍රහාණය කෙරුවේ නැත්තම් නිකන් මකුළු දැල් බැඳෙනවා වගේ තමගේ කටයුතු වල පසුබෑමක් එහෙම නැත්තම් මලකට කෑමක් සිද්ධ වෙනවා ඒ නිසා යෝගාවචරයා දැනගන්න ඕනේ වරින් වර gedara dora අතුපතු ගාලා මකුළු දල් කඩලා සුද්ධ කරනවා වගේ දූවිලි පිහලා දාලා ඔය මිච්ඡා වායාමයේ අයින් කරලා ප්‍රහාණය කරලා අර සම්්‍යක් සම්මා වායාමයට නැත්නම් යහපත් පළල් වෑයමට ඉඩ දෙන්න. ඉතින් ඒකට සම්බන්ධයක් තියෙනවා ඒ තමන්ගේ gedara dor පිරිසුදු කරන්න වගේ චිත්තසංතානෙ පිරිසුදු වෙලා කර්මන්නේ වෙලා වැඩේට එළඹ පෙළඹ වාසිය කිරීමත් එක්ක ඒ අවසාන වශයෙන් අපි එදා සාකච්ඡා කරපු ඒ සිව්පසේ පිළිබඳව සතුට වෙන ගතිය නැත්නම් නොසතුට වෙන ගතිය. එහෙම නැත්නම් සන්තුට්ඨෝ හෝති iterator චීවරේන සන්තුට්ඨෝ හෝති iterator සේනාසනේන සන්තුට්ඨෝ හෝති iterator පිණ්ඩපාතේන කියලා ඒ සිව්පසවයෙන් තමන්ගේ පාවිච්චි කරන දේ පිළිබඳව යම් පමණකට අර පිරිමැසුන් දායක උනේ නැත්නම් යම් පමණකට ඒක ප්‍රයෝජනෙට සලකලා පාවිච්චි කරනව වෙනුවට ඒ අති සුඛෝපභෝගී පාරිභෝගිකත්වයට ගියොත් එයාට කෙරෙන හැම කටයුත්තක්ම මිච්ඡා වායාමයට යෙදෙනවා. යම් කිසි කෙනෙක්ගේ භාවනාවේ ජීවුණුවත් එක්ක, නිර්ආමිෂ සුඛයත් එක්ක මේ ආමිෂය ප්‍රයෝජනේ සලකලා අර පිරිමැසින් දායකත්වයෙන් ජීවත් වෙන්න හදන්න ඉතින් කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි. ඒකට මේ ගුරුකුලයේ පවතින ක්‍රමසාවිදි දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසා සත්පුරුෂ සංසේවනේ සද්ධර්ම ශ්‍රවණයේ ඒ වගේම ප්‍රතිરૂප දේශ වාසය යොන්සුමංසකාරී කියන කාරණාවලින් ඒකේ නා හැඩ ගැහෙන්න ඕනේ නැත්නම් නැවත නැවත සලකා බැලීමක් කරන්න වෙනවා. ඉතින් ඒ නිසා භාවනාවේ දියුණුවට යනකොට ඕනම කෙනෙක් තුල එහෙම නැත්නම් මේ සතිය දියුණු වෙනකොට ඕනම කෙනෙක් තුල එතන විපස්සනා දියුණුවට ඕනම කෙනෙක් තුල මේ සරල භාවයටපත් වීමක් අර පිටිපැසුම් දායක ගතියක් එහෙම නැත්නම් ප්‍රයෝජනේ සලකලා වැඩ කරන ගතියක් එන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම තියෙන දෙයක් අපේ මේ ශරීරේ මේ ජාත්‍යන්තර කම්පැනි තමයි අපි අවශ්‍යන්නේ මේ ප්‍රයෝජනේ සලකලා වැඩ කරනව වෙනුවට ගොඩ ගසා ගැනීම. එහෙම නැත්නම් අතිසුකෝපභෝගී ගතිය, පරිභෝගිකත්වය. ඉතින් මේ අපේ ඇතුලේ පිට තියෙන ජාත්‍යන්තර মালටි බිලියන් කම්පැනි අපි දන්නවනේ. ඇතුලේ තියෙන মালටි බිලියන් කම්පැනි එක තමයි සංස්කාර. සංස්කාර වල වැඩේම රැස් කරනවා. එකතු කරනවා රැස් කර ගන්නවා ඒවටම ව්‍යවෘත වෙලා ගත කරනවා. ඒ නිසා සංස්කාර කියන මොනවද කියලා දැනගන්න ඕන නම් බහුජාතික සමාගම් ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. සංස්කාර කියන්නේ මොනවද කියලා දැනගන්න ඕන නම් මේ মালටි මිලියන් කම්පැනි එක කරන වැඩ ඉගෙන ගන්න වැඩිම වෙළඳ ව්‍යාපාර තමයි. වෙළඳ ප්‍රචාරය ඒ වගේම තමයි ඕන කෙනෙක්ගේ සංස්කාර තියෙනවනම් එයා පුදුම විදියට ලද දෙයින් සතුට නෑ ඒක ආලවට්ටම් දානවා හදනවා උපදානවා ඒව කර කර ඉන්නවා ඒ නිසා යාට කිසිම වැඩක් බණක් භාවනාවක් එහෙම නැත්නම් මේ සරල ජීවිතයක් එහෙම නැත්නම් නිහතමානිකමක් පේන්නේ නෝන්ජල්කමක් දුප්පත්කමක් අතපල්ලි වැටීමක් බැරි නැති අයගේ වැඩ කියලා. ඉතින් ඒක නිසායි සරුවචන් වහන්සේ රජගෙදරින් නික්මලා එළියට බහැලා රාත්‍රියේ මේ ඇටේරියා වනයේක නිදා ගන්න තරමට බහැලා මේ ආදර්ශෙ පෙන්නුවේ මේ ඒ පිළිබඳව පැකිලෙන අයට එහෙම නැත්නම් ඒ පිළිබඳව සංකර මත ඉදිරිපත් කරන අයට කඩන්න බැරි නිදර්ශනයක් තියන්න. ඉතින් ඒව කරන්න බෑ පින් නැත්තා. ඒව කරන්න බෑ ඒ අදාළ චිත්ත ශක්ති නැත්නම් අදිෂ්ඨාන ශක්ති නැත්නම් නමුත් අදිෂ්ඨාන ශක්තිය එනකොට තමයි ටික ටික ටික ටික මේක පරිශ්‍රණය කරලා බලන්න හිතෙනවා පරිශ්‍රණ තෘෂ්ණාවක් එනවා. ඒ පරිශ්‍රණයේ කාම පරියවස් වලට නෙවෙයි. එහෙම නැත්නම් බෞද්ධ ලෞකික ඥාන වලට නෙවෙයි. මේක ආර්ය පරිශ්‍රණයට එනවා. ඉතින් ඒ නිසා ඒකේ සම්බන්ධයක් තියෙනවා. ලදයම් සිවුරකින් සතුට වෙන ලදයම් සිවුරකින් සතුටු වීමේ ಗುಣ කතා කරන ඒ වගේ මේ සඳහා নানা ප්‍රකාර අනේසන අපපතිරූප නොගැලපෙන මේ තමන්ගේ ගුරුකුලියට ගැලපෙන්නේ නැති ලාමක වැඩ මේවට කරන්න යන්න එපා. කරන්න ගියොත් ඒව වසා ගන්න ඊට වෙඩි බුරු කියන්න වෙනවා. ඒ නිසා තම අහිංසක ක්‍රමයකට මේ දේවල් උපයා ගන්න ඕනේ. සම්පජානෝ පතිසතෝ හොඳට මේක පාවිච්චි කරන්නේ මොකටද කියලා සිව්පස්සේ පිළිබඳව ප්‍රතිවීක්ෂා ඥාන ඇතුව එහෙම නැත්නම් මිච්ඡා ආජීවේ නැතුව සම්මා ජීවේ මේ කටයුතු කරනකොට පුදුම නිරාමිස සුඛයක් විශේෂයෙන්ම මේ පැවිදි ජීවිතය තුළ තියෙනවා. ඒක එහෙම නැත්නම් මේ හිස් මේ නිහතමානීකම එහෙම නැත්නම් මේ අරපිරිමැසුම් දායක ගතිය එහෙම නැත්නම් මේ ප්‍රයෝජන සලකලා වැඩ කරන ගතිය මේ තේරවාද භික්ෂු ජීවිතය තුළ භික්ෂුණී ජීවිතය තුළ නැත්නම් මේ විනය තුළ විතර වෙන්න කිසිම තැනක කාට හරි දැනගන්න ඕන නම් බුදුජානනාංශගේ ආර්ථික විද්‍යාව මොකද්ද කියලා විනය පොත කියවන්න. ඒකෙදි මේ කොච්චර විස්තර එහෙම නැත්නම් කොච්චර මේ දේවල් පිළිබඳ ගුරුකුල මතේ පෙන්වනවද කියනවා තමන් වහන්සේගේ ගුරුන් වහන්සේ වැඩ ඉන්න කාමරේ යස් කරන්න වතකට ගියොත් ඒවා එක ඇඳ පුටු මේස සෙරප්පු දෙක ඊට පස්සේ කලාලේ දක්වා එක එක එක එක එළියට ගන්න හැටි බුදුරජාණන්සේ නම් වශයෙන් කියනවා. ඉස්ලාම කියනවා කාමරේ තියෙන හැටි ආභෝග කරන්නයි කියලා. මේක යන්න ඉස්සලා තිබුණේ මෙහෙමයි කියලා. ඊට පස්සේ එකින් එක එකින් එක වෙන් කරන හැටි, ගෙනියන හැටි, සරපු දෙක පාත් කරලා එකට ගසලා ඈතට ගෙනියලා අවුවේ තියන්න. ඊට පස්සේ එක එකක් මේ පහපිසි බිම්බෝන ඒව අස්කරන්න. අස්කල් ඉවරලා මකුළු දැල් තියෙනවා නම් උඩ සිට පහළට කඩන්න. හැම ඒ විස්තර අවුරුදු 2600කට පස්සේ අද බලනකොට පේනවා කොච්චරක්නම් Tamanට හම්බ වෙච්ච දේ අර මිරිමැසුම් කරනවා. ඒක විසිකල අලුත්යක් ගෙනත් දාගන්න එක නෙවෙයි. එහෙම නැත්නම් මේ පාරිභෝගිකත්වේ නෙවෙයි. ඉතින් එහෙම කෙරුවට පස්සේ ආයෙසරයක් කර ආභෝග කරපු තාලෙටම ගෙනල්ලා ඉව තැම්පත් කරනවා. ගුරුවරයා එනකොට. ඒ අපි කේමනන්ද ස්වාමීන් වහන්සේ මාස 3ක් විතර බුදුමේ පන්දිසංශිතක භාවනා කරලා තියෙන. ඒක කවුරුත් භාවනා කරන්නේ නැහනේ. ආම්දුර දෙනමළු හිටියේ එක්කෙනෙකුත් ගියාලු යන්න. කේමනන්ද සෝංශයට විතරක් දවසකට රුපියල් 10 ගානේ. පරිවර්තනයේ පරිවර්තකට ගෙවලා මාස 3ක් භාවනා කරලා තියෙනවා. තාම ඉන්න කාලේ ලොකු සංසාරේ මේ පණ්ඩිසාස්ත්‍ර මතකයි ලොකු උන්නාංශ කියලා කියන්නේ. මොකද කේමනන්ද සෝංශය පැවිදි වෙනකොට සෑහෙන වයසයි. ඉතින් අන්තිමට කියලා තිනවා කාමරේ සුද්ධ කරන්නයි කියලා. ඒ ඒ පරිේශන සඳහා නිකන් පරීක්ෂා කරා. ඉතින් කේමන සංසය දාන්නවලු. මේ දෙන්නේ වැඩේ ගන්න ඕනකම නෙවෙයි හැඩේ බලන්න. ඉතින් ඒ ටික කෙරුවට පස්සේ කියලා තියෙනවා හොඳයි කියලා. ඉතින් ඒකෙන් කියන්නේ මේ කිසිම දෙයක් විසි කරන්නේ නැහැ. පූජා වෙච්ච දෙයක් එහෙම නැත්නම් ඒවට කියන්නේ සංඝලාභේ එහෙම නැත්නම් සද්දා දෙය විනිපාතයකට ලක් කරන්නේ මොනම දෙයක් අත්තයි. ඒක හරියට ඊගාවට ගන්න වැඩේ දන්නවා මේක නැත්තම් ඊගාවට වැඩේට. ඉතින් එහෙම නැතුව මේ ඒක විසිකරා මේක ගත්තා කියන ක්‍රමේ ඒ බහුජාතික සමාගම් අපිට පුරුදු කරාට අපේ සිංහලයාගේ ක්‍රමෙත් ඔච්චරම තමයි. සිංහලයාත් ඒ මට මතකයි මම උඩ පෙරදින ගිය වෙලාවේ දැක්කා විශාල ගලක් තියෙනවා මේ මේ මේ මේසෙ විතර ඇති. ඒ ගල ඒ ලොක්ක හැමදාම අවුව තපෙන්න එදෙර ගෙනත් තියලා හැන්දාවට යනකොට ආපහු ගිහිල්ලා තියනවලු තිබ්බ තැන. ඒ ගල ගැලපෙන්නේ එතෙන්ද අවුව තපෙන්න මෙතෙන් ගෙනාවනම් ඒක ආපහු ගිහිල්ලා තියන්න අන්තිම වයසට යනකොට ගෙනිය ගන්න බැරි වෙලා. ගල තියෙනවා දැන් හතර දිනකටත් උස්සන්න බෑ. ඒ හැම බඩුවක්ම ගත්තොත් ඒක ආපහු එතෙන් තැම්පත් කරන්න ඕන. අද මේ පාරිභෝගිකත්වය නිසා ඒක මහා කරදරයක්. ඒ නිසා ගත්ත ගත්ත තැන්වල ওই බඩු දාගෙන යනවා. ඉතින් ඒ වගේ දේවල් වෙනකොට එවැනි මනසකට භවනාරාමෝ හෝති භවනාරතෝ පහනාරාමෝ හෝති පහනරතෝ බෑ. යහට යුව කර කර ඉන්නම දවසමයි. ලිප්ස්ටික් ගාලා කියුට් එක ගාලා මූණ උප දාලා උපමට්ටම් කරන එළියට බහින්නම තොට බහින්නම වෙලා ඉවරයි. ඒවට ගත කරනකොටම කාලයක් නැහැ. නමුත් ඒ දේවල් ඒ ඒ තැන් වල තැම්පත් කරලා තමන්ගේ වැඩ ටික කරනවා නම් තමන්ට ඕනේ තරම් භාවනා සඳහා කාලයත් ඒ වගේම භාවනා සඳහා හිතේ ඒකලස් ගතියත් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ චීවරසේ පින්නපාත සීනාසර කියන එදා අපි මතක් කරගත්ත මේ මහා ආර්ය වංශ තුන ඉවරනාට පස්සේ ගිලම්පස කියලා ආර්ය වංශයක් කතා කරන්නේ මේ ආර්ය වංශ සූත්‍රයේ ඒක පින්නපාතටම අලං කරලා තියෙනවා ඊට පස්සේ භාවනා රාමෝති භාවනා රතෝ පහානාරාම හෝති පහාන රතු. ඒ කෙනා ඒ ඔක්කොම මේ සිව්පසේද කරන තියෙන වැඩ කටයුතු ඉතාම අඩුවෙන් ගත කරලා ඉතුරු වෙන කාලේ භික්ෂුවක් නම් ඉතුරු වෙන කාලේ භාවනාව සඳහා ගත කරනවා. පහානාරාම හෝති පහාන රතු කියන්නේ කෙලස් ප්‍රහාණය පිණිස ගත කරනවා හරියට එයා දැනගන්නවා භික්ෂුව දැනගන්නවා එහෙම නැත්නම් භික්ෂුණිය දැනගන්නවා යෝගාවචරය දැනගන්නවා මගේ හිත වර්තමාන අරමුණේ පවත්වන තාකල් නූපන්න කුසල් නොයිපද වීමේ ප්‍රහාණය සිද්ධ වෙනවා. තමන් මෙනෙහි කරමින් මූල කර්මස්ථානේ ඉන්නා තාකල් අලුතෙන් කුසල් සමා වෙන්න අලුතෙන් අකුසල් චිත්ත සංතානය උපදින්නේ. ඒක නිසා පුළුවන් තරම් බලනවා ඊට වැඩිය මට අද පියවර සක්මන් ටිකක් තියන්න පුළුවන්ද? ඊට වැඩිය හුස්ම රැලි කීයක් මට මෙනෙහි කර ගන්න පුළුවන්ද? ඊටදී කොච්චර ළමට ඉඳගෙන ඉන්න පුළුවන්ද? සක්මන් කරන්න පුළුවන්ද කියලා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය. නූපන් අකුසල් ධර්ම නොයිපද වීම පිස්ස චන්දං ජනේති. එයා කැමැත්තක් ඇති කර ගන්නවා. මම දන්නවා දැන් හිත තියන්න ඕනේ මෙතනයි කියලා. නිර්මල දන දාන්නවා. නික්ලේශී තන දාන්නවා. ඒක වැඩි කර ගැනීම සඳහා නූපන් අකුසල් නොයිපද චන්දං ජනේති වායමතේ එන්නේ ඒ වෑයම තමයි නූපන්න කුසල් නොයිපද වීම සඳහා ගන්න වෑයම තමයි මෙතන සම්මා වායාම වෙන්නේ. නූපන්න කුසල් ගැන තැකීමක් නැතුව හිත නන්නත්තරේ දුවනවා නම් අතීතේ අනාගතේ බලන් අහන්න කරන්න තියෙන දේවලුයි අර යුතුයකම් මේ යුතුයකම් කියලා හිතාගෙන ඒවට මොන්න තරම් ආර්ථික දේශපාලන සමාජික වටිනාකමක් දුන්නත් ඒකට කියනවා අධි කුසලය තබා ලාමක කුසල් කිරීම කියලා. ඒකට වෙන පැත්තකින් කියනවා අධි කුසලයට කම්මැලිකම කියලා. තමා විසින් කළ යුතු අත්‍යන්තයෙන්ම කළ යුතු තමගේ චිත්තසංතානයේ පිරිසුදුව තවත්වාගෙන යෑමේ උපමාව තමයි අපි මූල කර්මස්ථානය ඇසුරු කරන්නේ ආධුනිකයෙක්ගේ. එහෙම කරගෙන කරගෙන ඉන්නකොට යාට තේරෙනවා නම් මම මේ සිවුර පාවිච්චි කරන්නේ මේකටයි, පින්නපාතේ පාවිච්චි කරන්නේ මේකටයි, සීනාසනේ පාවිච්චි කරන්නේ මේකටයි. එහෙම නැත්නම් සිවුර කියන්නේ කාටවත් මේ ඇඳුම් විලාසිතා පෙන්වන දෙයක් නෙවෙයි. පින්න පාතේ තියෙන්නේ ජවය පිනිස මදේ පිනිස නෙවෙයි සීනාසනේ තියෙන පඬිතුකම් පිනිස මහත් අත්තකම් පෙන්නන්න නෙවෙයි මේකේ මං ඉඳගෙන කොච්චර දුරට මම නූපන්න අකුසල නූපද වීමට වීරිය කරනවද කියන එක ඉස්සල දවසේ නම් බොහෝම දුර්වලයි ලාමකයි එnde ende ende ende ආර තේරෙනවා චම්තාක් චිත්තක්ෂණ ගානක් යම්තාක් හුස්ම රැලි ගානක් යම්තාක් වම දකුණ ගානක් ඊට වැඩිය අද කරගන්න පුළුවන් වුණා නම් ඒ තාක්මම නෝපන්න කුසල් නොඉපද වීමේ වෑයම කරනවා. ඒ සඳහා කැමැත්තක් ඇති කරනවා. කුසල ඡන්දයක් ඇති කරනවා. ඊට පස්සේ කුසල ඡන්දය ඇති කරපමණින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක දැනගෙන හිටිය පමණින් කළ යුතුයි කියලා හිතුවට වෙන්නේ නැහැ. දිගට කරන්න ඕන. චන්දං ජනති වායමති විරියං ආරබති ඊට පස්සේ හිතා ගන්න ඕනේ මම මෙතෙන්ට යනකොට හුස්ම 3-4ක් කරන මගේ හිත පිට යනවා. මම සූදානමෙන් ඉන්න ඕනේ තුන්වෙනි හුස්ම එනකොට හතරවෙනි හුස්ම කොහොම හරි හතියෙන් ගන්න. අර හිරගෙදර මනුස්සයා කිව්වා වගේ පීවර තුනක් හතරක් තිබ්බට පස්සේ පස්වෙනි පීවරත් සතියෙම තියන්න. එතෙන්ට වෑයමක් දාන්න ඕන. පිටියන් ආරබති චිත්තම් පක් ගන්නා හිත දැඩි කර ගන්න ඕනේ මම මෙතෙක් මේ වැඩමුළුවට එනකොට මට පුළුවන් පීවර හතරක් තියන්න. දැන් මම ඒක පහක් කර ගන්න ඕනේ. මට පුළුවන් හුස්ම රටේ හතරක් පහක් බලන්න. මම ඒක පහක් හයක් හතක් කර ගන්න ඕනේ කියලා හිත දැඩි කරගන්න ඕන. චිත්තම් පක් ගන්නාති පදහති. එහෙම කරනවා නම් යම් කෙනෙකුට ඒ මිච්ඡා වායාමයේ පැත්තක දාලා නැත්නම් මේ ඇඳුම් පැළඳුම් ගැන හිත හිතා, කෑම ගැන හිත හිතා, ගෙදර ගැන හිත හිතා ඉන්නවට වැඩිය එහෙම නැත්නම් নানা ප්‍රකාර බහූබූත දේවල් හිත හිතා ඉන්නවට වැඩිය මම කල යුත්තේ මේ නිර්මල වූ චිත්තක්ෂණය, නික්ලේශී වූ චිත්තක්ෂණය, මේ ඛේමයක් වූ ക്ഷේමයක් වූ චිත්තක්ෂණේ වැඩි කරන්න ඕනේ කියලා හැම කෙනෙකුට මේ සඳහා ක්‍රමසාවිදි තියෙනවා. ඒක උගන්නන්න ඕනේ නැහැ. ඒක පිළිබඳව කිසිසේත්ම උගන්නන්න ඕනේ. ඒකට බුදුරජාණන් අපිට සාතිකයක් දෙනවා. අත්තිකේයි උපඤ්ඤාතෝ මග්ගෝ යන්න ඕනේ නම් පාර තියෙනවා. එතකොට කල්පනා කරලා බලන්න පුළුවන් මම මෙතෙක් කල මේ මෙච්චර යන්න ක්‍රමසාවිදි තියේදී කළ යුත්තත් මෙහෙම තියේදී මම මොකද කරේ? මෙතෙක් කලුත් අපි හොඳ වැඩ කරලා තියෙනවා. ඒව ලාමක කුසල්. අධි කුසලයේ තබා ලාමක කුසලයට කම්මැලි වීමන තමයි අරතිය කියලා කියන්නේ. භාවනා රාමෝ හෝති භාවනා රතෝ කියන්නේ අරතියට ඉඩ තියන්නේ මේ හිත කියනවා නැගිටපම් අර කරපම් මේක කරපම් කියලා පරියන්කේ ඉනකොටත් කියනවා නැගිටලා යන්නේ කියලා. සක්මනේ ඉනකොටත් කරනවා නැගිටලා යනවා. හැබැයි වෙන්දට වෙදී තව එක හුස්මක් අරගෙනවා. සක්මනේ නැගිටලා යනවා. තව එක පියවරක් මේ සතියෙන් තියලා. අන්න එහෙම කරන්න ගියාම මේක නිකන් අර මල්ලකට බඩු ටිකක් පුරවලා ඒක කටමට්ටම් පිටුනට පස්සේ දෙසරත් තුන්සරත් බිම අයින්කොට ඒක අඩුක් වෙනවනේ. ඊටසේ තව ටිකක් දාන්න පුළුවන්. ආයෙසරයක් දෙපාරක් විතර අයින් අපි කියන අඩුක් කරනවා කියලා ඒකට කියන්නේ. කරන්න කරන්න මේකේ පුදුමාකාර ඉඩක් එනවා. එතකොට ඒකට කියනවා අධිකුසලයට කම්මැලි වෙන්නේ අධිකුසලයේ කෙරෙහි තියෙන සම්මා වායාමයේ කියලා. නැත්තම් අර කම්මැලියට පේන කියන්න පුළුවන් වගේ අපිට එන හැම දෙයක්ම අපි බාධාවට අරගෙන සලුවක සාදාලා නැගිටලා යනවා. නැගිටලා ගියාට පස්සේ වෙන්නේ කබලෙන් ලිපට වැටෙන එක. ඊට පස්සේ චිත්ත විද්‍යට මොනවද වෙන්නේ කියලා දන්නේ නැහනේ. ඒ නිසා මේ චිත්ත වීතියේ සිදුවෙන දේ දැනගන්න. එහෙම නැත්නම් ඒක අකුසලයේ තියෙන්නේ සතියේ නෑ කියලා දැනගෙන ඒතියෙදි මම මේක දිහා හොඳට බලන ඉතල මම්ම කොට දාන්න ඕනේ. මෙන්න කාටවත් කරන්න බෑ. කියලා අර අදි කුසලයේම භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහානාරාමෝ හෝති පහානරතෝ එහෙම නොවුනොත් හිතට වැද ගන්න ඉඩ තියෙන ලාමක කුසල් නොවැදීම පිණිස වැස්ස වෙලාවට වහලෙ හිවිලි කර ගන්නවා වාගේ ජනෙල් කවුළු වහලා දා ගන්නවා වාගේ ගෙමැද්ද බේරගන්න උත්සාහ කරන්න ඕනේ ඒකට කියනවා නූපන්න කුසල් නූපදවීම සඳහා ගන්න බෑම කියලා. එහෙම හිටියට අපි යම් ප්‍රමාණයක් වෙලාව ආනපාන ගත කරනවා යම් ප්‍රමාණයක් වෙලාවේ වම් දකුණේ සක්මනේ ගත කරනවා නැත්නම් එදිනදා වැඩවල හිටියට පෙර කළ අකුසල කර්ම නිසා විපාක වාර රාශියක් එළියට නෝලුව නලිනවා කහනවා දරා ගන්න බැරි දේවල් එනවා භූත විකාර පේන්න පටන් අර ගන්නවා මේ දේවල් හැම එකකින්ම කරන්නේ අර චිත්තක්ෂණේ කඩලා දානවා ඒ චිත්තක්ෂණ නිකන් කිරිබිම්මල් නැට්ටක් වගේ බොහෝම ලාමක චිත්තක්ෂණ. ඉතින් ඒ නිසා රූපයක් දැකපු ගමන් අපි ඔක්කොම රූපේ අලගේ මුලගේ විස්තර හොයන්න ගිහිල්ලා අර චිත්තක්ෂණේ කඩා ගන්න. සද්දයක් ඇහිච්ච ගමන් ඒක මේ දේවතා සද්දයක්ද ගෑනු සද්දයක්ද පිරිමි සද්දයක්ද ඉනේ කද්ද අනේ කද්ද කියලා අලගිය මුලගේ හොයන්න ගියානේ අර චිත්තක්ෂණේ කැඩ. අතනින් මෙතනින් ගඳක් රසක් පහසක් එනවනේ එන්නකොටම අපි අර අරමුණ පැත්තක තබා ඒකේ විස්තර හොයන්න යනවා. හිතට හිතවිල්ලක් එනකොටම හිතනවා මේක දේවතා උපසංහාරයක්ද කවුරු රූණියමක් කරලාද ඇයි මට මේ වෙලාවේ මේ හිතවිල්ල ආවේ කියලා අර ගෙටේන අමුත්තා ගෙටේ ඉන්නේ ඇත්තටම හොරේ අර ගෙදර තියෙන මැඩ පැත්තක දාලා මේකට ලැහැතියි ඉතින් එතකොට වෙන්නේ උපන්න අකුසල් ඉපදෙන්නේ ඉඳ තියෙන අකුසල් පෙරකල කර්ම නිසා එනකොට ඒක ඒක ප්‍රහාණය කිරීම සඳහා තමන්ගේ මූල කර්මස්ථානයේ වාංගුවට ගන්න හැටි මූල කර්මත්තානේ අඩේට ගන්න හැටි යෝගාවචරය ස්වභාවයෙන් නම් දන්නේ නැහැ. නමුත් යෝගාචර ගන්න දෙවෙනි මූල කර්මත්තානේ ගන්න දෙවෙනි ප්‍රයෝජනේ තමයි ඒ වගේ නොසිතූ නොවිරු රූප වේදනා සංඥා එහෙම නැත්නම් රූප ශබ්ද ගන්ධ රස එනකොට ඒ හැම එකකින්ම කරන්නේ මාව අන්දමන්ද කරන්න හදනවා. මම මේ කඹේ ඇවිදින මනුස්සයාගේ බිම දාන්න හදන්නේ මම කොහොම හරි. ඒක තියෙද්දි හෝ ගිය ගමම මම නැවතත් මූල කර්මත්තාන ගන්න ඕනේ. ගන්න නැතුව ඒ අමුතුයෙන් එන රූපෙට සද්දට හිත ගියොත් ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ඒ අමුතුයෙන් එන රූපයේ ව්‍යංජන අනිව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න ගියොත් Taman අර මූල කර්මතාණ්ඩ කියලා ගහලා එල්ලතු උනතුරුවක් කරලා අර අහක යන මොකක්ද එකක් ගෙට ගත්තා වෙනවා චක්කුණා රූපං දිස්වාණය න නිමිත්තක් ගායියෝති නානුභ්‍යංජනක් ගායියෝති යත්ව ආදි කරන මේතං අසංගතං විරන්තං uppajjati papaka kusala dhamma තත්ත සංවරාය ආපජ්ජති රක්ඛති චක්කුන්ද්‍රියං චක්කුන්ද්‍රියේ සංවරං ආපජ්ජති සක්මන් කර කර යනකොට Taman දන්න මේ වම දකුණේ ඉන්නේ කියලා එතකොට රූපයක් පේනවා එතකොට Taman දන්නවනම් මේ වමේ දකුණේ හිත තියෙනකන් කෙලස් නැහැ ඒ තියේදී මේ නික්ලේශයේ හිත කඩාගෙන පැදුරටත් තොන් කියා රූපයකට පයින්. ඊට පස්සේ රූපේ අලගිය මුලගිය ව්‍යංජනන ව්‍යංජ හොයන්න ගියොත් හිත තවදුරටත් අර නන්නත්තරෙන් ආපු රූපෙට බැඳෙනවා. කාලයක් යනවා නැවත හිත අරමුණට ගන්න. ඒ නිසා මේකට හිත ගියොත් මේ රූපේ එන්නේ පෙර කළ අකුසල කර්මයක් හෝ මොකක් හරි දෙයකට. ඒකේ විස්තර බැලුවොත් ව්‍යංජනන ව්‍යංජන අංග ප්‍රත්‍යංග වශයෙන් තමන් මූල කර්මත්තානේ පසකලාලා නැත්නම් නික්ලේශී දේ පසකලාලා අර කරදර කරන්න එන දෙයට පොහොර දානවා. ඉතින් ඒ නිසා ඒකට කියනවා හැන්දකොරේ තමන්ගේ ගෙදෙට්ට එන හොරෙක් තමන්ගේම පුතා කියලා වරදොල තේරුම් ගත්තොත් ඒ මනුස්සයාට ගෙහිමියාට මොකද වෙන්නේ කියලා. ඔගේ මේ දී ඇති මූල කර්මස්ථානයේදී කොහෙන්දෝ යන අමුත් එක්කෙනකොට අපි අර මූල කර්මස්ථානත් වැඩි ඒකට ඇදලා යනවා. ඒක තමයි අපේ තියෙන ඒ අදි කුසලයට කම්මැලිකම මේක හරියට තේරුම් අරගෙන බාධාවක් එනකොට ඒ බාධාව තියෙද්දි මට කොච්චරක් පුළුවන්ද මම දැන් ඉන්නේ ඉඳගෙන ඉන්න බව දැනගන්න නැත්නම් මම ආනාපානෙ තමයි මගේ කෙලෙස් නැති අරමුණ කියලා දැනගෙන අරකේ ව්‍යංජන අනිව්‍යංජන කතා නොකර ඉන්න එක එහෙම නැත්නම් මේ අපි සාහිත්‍ය සම්මාන දෙන්නේ කෙලෙස් පැකට් වලට. චිත්‍ර කර්ම, සාහිත්‍ය කතා, නිර්මාණ ශිල්ප ඔක්කොගෙම කරන්න මොකද්ද? හිත අර යන්තම් ජාම බේරගෙන කඹේ ඇවිදින හිතට නානා බලු විකාර පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයා විතරක්නේ මෙතන තනි වෙලා ඉන්නේ මුළු ලෝකෙම යන්නේ ඒ වගේ සාහිත්‍යයටනේ යෝගාවචරය දැනගන්න ඕනේ ඒ වගේ එන්නේ මං කරා මම මොකද්දෝ කරලා තියෙනවා පෙර කළ අකුසල කර්මයක් කිව්ව එනවා නමුත් තාපික ගා ගන්න නැතුව ඉන්න ඔඩොක්කේ දා ගන්න නැතුව ඉන්න අහ ගන්නයි ඒ වෙනුවට අර මූල කර්මත්තානේ ඉන්න මොන තරම් ප්‍රයෝග ඥානයක් අවශ්‍යද කොච්චරක් රැඩිකල් වාදීව මේක ප්‍රයෝජන ගන්න ඕනද කියලා බැලුවොත් ඒ සඳහා ගත හැකි ක්‍රම සහ විදි උපයෝගී කර හැකි කරගත හැකි ක්‍රම සහ විදි වලින් අපි අනෝණයි ආඩ්‍යයි. නමුත් අපි එකක්වත් වැඩ ගන්නෑ. අපි බලන්නේ අර අහකන රූපේ තව හොදට ෆොටෝ අරගෙන හොඳට සොලියුෂන් තියාන gedara ගෙන්න ගන්න හදනවා මිසක්කා. ඒ විනෝර තමයි අර මූල කර්මස්ථානයේ සරණ යන්න දන්නේ නැත්තේ මොකද්ද? මේ චීවරයේ පින්ඩ පාතේට සීනාසනයේ තියෙන කෑදරකම. ඒ නිසා බාහිරට හිත අදිනවා. ඉතින් ඒක තේරුම් කරලා දෙන්න එතන බුදුහාමුදුරු නෑනේ. Taman දැනගන්න එපායි දැන් මම මේ යනකොට මේක නිවන් මාර්ගය මේක අපාය මාර්ගය. මේ නිවන් මාර්ග අපාය මාර්ග කියන මේ දෙකට බෙදිච්ච පාර ආපුවාම කොහොමද මම මෙතෙක් හිටපු නිවන් මාර්ගයේම හිත තව එක චිත්තක්ෂණයක් ගොඩක් වෙලා හිතන්න යන්න එපා. එක චිත්තක්ෂණයක් බේරගන්න නැත්නම් මේක වැටෙන්නේ අපායි. එහෙම නැත්නම් සංසාරේ. මෙන්න මේ දෙක බෙදීමේදී ඒ දෙකම ඉස්සරහට මතුවෙන්නේ 50ට 50 තියලා. ඒ තමන්ගේ මූල කර්මස්ථානේ මෙතන කෙලෙස් අරමුණ. මේන්න මේ දේ දැකලා තමන් මේ කඩුව දෙන්න ඕනේ මූල කර්මස්ථානෙට කොපුව දෙන්න ඕනේ අමතර කෙලෙසෙට කියලා තියේදී අපි කඩුව දුන්නොත් කෙලෙසෙට කොපුව දුන්නොත් මූල කර්මස්ථානට මම මේ කුමාරි කරගත්ත අමනකම කරා වෙනවා. ඒක තමයි අපි ඉතින් වෙන්නේ. හැම වෙලාවෙම වෙන්නේ කෙලෙසෙන අරමුණට කඩුව දීලා කුපුව දික් කරනවා Tamange ඒ කසාද බිනිහට. කසාද බිනිය වෙන්නේ මනමේ කුමාරය. අර මස්සද්දට තමයි අපි කඩුව දෙන්නේ. ඉතින් අන්තිමට මස්සද්ද මොකද කරන්නේ? ඒ ගෑණිගේ මනමේ කුමාරගේ රත්තරන් බටු ඔක්කොම අතට අරගෙන මේ පලාත ඉන්නතෝ ඵලයන්දි කියලා එළවන. අමන ගති ඇති මෙවැනි අඟනන් මවැනි යන්නට කුමන පිහිටද පළඳිලිට යන්නේ කියලා. අන්දියට gedara විනියක් නැහැ, කඩුවක් නැහැ, රත්තරන් ටිකක් නැහැ, හොම්බෙන් යන්න වෙයි. ඒක තමයි මිච්ඡා වායාම කියලා කියන්නේ. අපි මෙතික් කරලා තියෙන්නේ කරන්නේත් ඔච්චරයි. මේ ලස්සන පිරිසුදු දියපාර තියෙනවා මෙතන කලවල කැළඹෙන දියපාරක් තියෙනවා අර පිරිසුදු දියපාර පාළුයි කියලා කම්මැලි කියලා නීරසයි කියලා අර විසිතුරු දෙයට යනවා. ඒකල කියන බලන්නකෝ වෙච්චි දේ. මගේ හිත කෙලෙසුණානේ. මගේ හිත ඇවිස්සුණානේ කියනවා. ඒ උන්ටට කන රත් වෙන දෙකක් දීලා කියන්න ඕනේ. ඊගාව චිත්තක්ෂණය තුනොත් උඹ ඕක තමයි කරන්නේ. ඒ නිසා මේ පිරිසුදු වතුරේක ලස්සන නැති වුණාට පිවිතුරුයි. අන්න ඒකෙදී අදි කුසලයේ තබා මේ ලාමක කුසල් වලට පුරුදු කරන එක තමයි බුද්ධ ආගම කියන්නේ. බුද්ධ ධර්මයේ කියන්නේ අදි කුසලයේ මේකයි කියලා පෙන්ලා දෙනවා. ඉතින් කාටවත් බුද්ධ ධර්මය අවශ්‍ය නැහැ. ඔක්කොටම බුද්ධ ආගම තමයි. මැරෙන්න ගෑ ගන්නවා දාඩිය දාගෙන ලේ ගිරිය පුප්පගෙන අතපය විසි කරගෙන මේක රැකපියව කියලා මොන මගුල රකින්නවද කියලා දන්නේ නැහැ. රකින්න තියෙන තමන්ගේ හිත. චිත්තසංතානෙ පිරිසුදු කර ගන්න. ඉතින් ඒක නිසා එතෙන්දී යෝගාවචරයට තේරෙනවා අපි මෙතෙක් කල හොඳ නරක දෙකෙන් හොඳ තෝරන්න ඇත්තටම අපිට තෑගි ලකුණු ලැබෙන තරමේ දක්ෂකමක් තියෙනවා. ඒක පිළිබඳව කාටවත් දොස් කියන්න බෑ. හොඳ නරක දෙකෙන් හොඳ තීරුවාට හොඳයි වඩා හොඳයි තිබ්බට පස්සේ අපි තාමත් අර අමාරුවෙන් උපයගත්ත හොඳ අරසා කරන මිසක වඩා හොඳ විසිකොන. සාප ලැබෙන. අපේ වඩා හොඳ විසිකරන්න හේතු වෙන්නේ මගේ හොඳ ටික කියලා දන්නවනම් මම මෙතේ කාම්බ කරපු හැම හොඳක්ම නිවනට බාධායි. නැහැ. උපයලා තියෙනවා ලාභය, සත්කාරය, සම්මානය, සිලෝකයක්, අල්ලියෝ, ඇත්තු, ධන ධන දාහන්නේ, නිශ්චල චංචල දේපල. ඒවා සේරම හොඳයි. හැබැයි ඊට වැඩිය වඩා හොඳ තියෙනකොට අපි අර වඩා හොඳ පැත්තකට දාලා මේකට හිත යන එක. ඉතින් ඒක ඔක්කොට මේ දෝෂේ තියෙන නිසා කනගාටු වෙන්න දෙයක් නැහැ. හැබැයි කවදා හරි කෙහෙලිය කනකොට පොත් ඇරලා මදි විතරක් කාපියක්. පොත්තත් එක්ක ගන්න නැතුව කියලා ඒකට ඉදෙන්න eBay නැතුව කරන්න බෑ. ඒ දුන්නට පස්සේ තෙල්ලත් එක්ක ගෑවොත් ඉතින් අපි කෙසෙල් ගෙඩි ගැන අමතර කතාවක් කියන්නේ. බුද්ධ ආගම කන කට්ටිය ගන්න ගෙහෙල් ගෙඩිය ලෙල්ලත් එක්ක. බුදුජානනාංශයේ මෙතෙන් යනට ලෙල්ල ගලවලා කියන ඕම් කාලා බලපන්. මේක හරි පැණි රහයි කියලා මේකට ලෙල්ලත් එක්ක කාලා කියනවා අයියෝ බුදුහාමුදුරුවෝ බොරු කියනෝනේ බලන්නකො කහට තියෙනවා මේකෙත් කියන. ඇත්ත. කහට තියෙනවා ලෙල්ල අරින්න දන්නේ නැති නිසා. ඒ නිසා ඉස්සරහට යනකොට මේ වෑයම පිළිබඳව Tamange තියෙන ඒ දක්ෂතා තේරෙන්න පටන් ගන්නකොට මගේ හිතේ කවම කවදාකවත් ක්‍රියාත්මක වෙච්ච නැති ස්නායු පද්ධති ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා හැම චිත්තක්ෂණයකම බලනවා මේ දෙක තියෙන හොඳ සහ වඩා හොඳ මම හැම වෙලාවෙම බලනවාද ඒ වඩා හොඳට මගේ මන අපේ ඉදිරියට යන්න පුළුවන් ගතිය හැම චිත්තක්ෂණයකම ඒක උපයා ගන්න දන්නවනම් ඒ යෝගාවචරය බිම දාන්න දෙවියෙකුට බෑ බ්‍රහ්මියෙකුට බෑ මාරයෙකුට බෑ මොනම කෙලෙසකටත් බෑ. ඒ ඒ හොඳින් වඩා හොඳ වෙන් කරගෙන ඉදිරියට යන එක ඇඟට දැනෙන්නේ නැති තරම් සියුම් ඒක නිසා ඒකට බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ තෝක තෝකං කණේ කණේ ටික ටික මොහොතක් මොහොතක් පාසා ඒක මේ කුට්ටි පිටින් කටින පිංකම් කරනවා දඹදිව යනවා වගේ කුට්ටි හම්බ වෙන්නේ ඒ වෙලාවට ලැබෙනවා තෝකන් තෝකන් ටික ටික කණේ කණේ ක්ෂණයක් ක්ෂණයක් පාස. ඒක හරියට මේ වේ යතමන්ගේ ඔලු ගෙඩිය තරම් පුංචි පස්තැල්ලක් ගෙනල්ලා අන්තිමට මේ අලියුකට කඩන්න බැරි තරම් හුඹහක් බැඳගන්නේ. කොහොම කරනවද කියලා හිතා ගන්න බෑ. මීමැසා තමන්ගේ උගුරට පුළුවන් තරම් මී පැණි ටිකක් බීලා වෙලා පරාගපැසේ පරාගෙනලා මී වැද හත බඳින්නේ. ආන්නේ වගේ තෝක තෝකම් කනේ කනේ කියන එක දන්නවන්නම් ඕක තමයි විද්‍යාව කියන්නේ. හැමදාම තියෙන කාර් මොඩල් එක ටිකක් වෙනස් කරනවා. ඊගාවරුද්දේ තව ටිකක් වෙනස් කරනවා. ඊගාවරුද්දේ තව ටිකක් වෙනස් කරනවා. දැන් බලන්න කොහොමද කියලා අපි ඉස්සලාම දකපු කාර් එකයි දැන් කාර් එකේ හැටි. ඒ වුණාට යෝගාවචරය තාම ඉන්නේ බර කරත්තෙම තමයි. උන් මොඩල් එක වෙනස් කරන්නේ. අපි අරින්නේ අපේ අත් රැක්කෙත් මේක කරත් තමයි මුත්ත රැක්කෙත් මේක තමයි මාත් ඒක රකින්නයි කිය. ඉතින් අර සම්ප්‍රදාය රැගෙන ඉන්නවා මිසක් අර අදි කුසලයේ තියෙන කැමැත්ත නැත්තම් එළියට යන අතින් බැලුවොත් මැට්ටෝ අමනියෝ මෝඩයෝ මෝඩියොත් කියන්න ඕනෙත් එක මට කියවෙන්නේ අර පුරුෂලිංග වචනේ සමා වෙන්න. මේක දකින්න ඕනේ. මෙතෙන්දි කිසිම කෙනෙකුට අපිට උදව් කරන්න බෑ. දෙවියෙකුට, බ්‍රහ්මණයට කාටවත් උදව් කරන්න බෑ. හැබැයි හැම චිත්තක්ෂණයෙදීම මේක නිවන, මේක අපාය. මේ දෙක අතර තීරණයක් නැති එක චිත්තක්ෂණයක්වත් නැහැ. ඒ නිසා කියනවා ක්ෂණ සම්පatti උපයන්නේ කියලා. ක්ෂණේ උපයන්න ඕන. ඒ ක්ෂණේ දෙපැත්ත ඔය කවුරු ඇවිල්ලා අපිට කිව්වත් නෑ නෑ උඹ ඌව කරන්න යන්න එපා මේක කරපන් කියලා කිව්වත් අපේ දරුවෝ වෙන්න පුළුවන් අපේ නෑය වෙන්න පුළුවන් අපේ ඕනම කෙනෙක්. ඒක ආමාරයක්. ඒකායම දෙයියෝ. ආයි අපායට ගිහිලා කරන්න දෙයක් නැහැ. මේගොල්ලොත් එක්ක හිටියනම් අපාය ගිහිලා මොනව කරන්නේ? අපායෙත් ලේසි වැඩේ. මොකද ඒ තරම්ම වට කරගෙන තියෙන්නේ අපි ප්‍රියමනාපාය කියලා වට කරගෙන තියෙන්නේ ඒගොල්ලම තමයි. ඒ නිසා ඒක ඒක අයින් වෙනවයි කියන එක මේකේ කියනවා මේ නේවත්තුක්කං සේති නොපරවම්බේති. තමන් භාවනා කරනවා තමන් මේ ප්‍රහාණ සංඥාවේ ඉන්නේ අයින් කරනවා කියන එක කාටවත් ඇඟෙන්න කරන්න එපා. එහෙම නොකරන කෙනා පහත් කළ සලකන්නත් එපා. මම මේක කරනවා කියලා උසස් කළ සලකන්නත් එපා. ඒක තමයි අමාරු. මේ ගිහි භාවනා කරන අය අඬහැරේ වැඩි හීයක් නැහැ. විසිල් එක ගැහුවට බල්ටි නැහැ. විසිල් ගහ ගා ඉන්න අම්මා මං අහවල් භාවනා මධ්‍යස්ථාන ගියා මෙච්චර භාවනා කර්මස්ථාන වල දෙනවා අරුගුරුවත් යනවා මේකට දැන් විසිල් එක ගහනවා. දැන් බල්ටියක් ගහයි දැන් බල්ටියක් කියලා බලන්න මොන බල්ටිට විසිල් එක විතරයි. ඒ වෙනුවට කරබන හිටපල්ලා. ඔව් ඔව් අනේ මටත් කෙලස් වෙනවා තමයි. ඕගොල්ලන්ට වගේ තමයි කියලා කිසි කෙනෙක් එක්ක කැපිපේන ගතියක් පෙන්වන්න යන්න එපා. ඒකත් මේ මිච්ඡා වායාම සම්මා වායාම දෙකට අයිති දක්ෂකමක් තමයි. නේව අත්තුක්කංසේතිනෝ පරවම්බේති. මට බුදුහාමුදුරගේ පණිවිඩය ලැබුණා මට කමටහන් සුද්ධ වුණා මම මම බොහොම සතුටින් ඉන්නේ කියලා කවදාකවත් එහෙම නැති කෙනාට පහත් කළ සලකන්නේත් නැහැ මට ලැබුණයි කියලා උසස් කරන්නේත් නැහැ නේවත් දුක්ඛංසේචනෝ පරමම්මේ. සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ. අනලස් වෙන්න හැම චිත්තක්ෂණෙම උපයන. ඒකට මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා අටසිල් සමාදන් වෙලා කුෂන් එක වාඩි වෙලා ඉන්න වෙලාව විතරක් නෙමෙයි. දවසේ පැය 24ම සමාන වටිනාකමක් තියෙනවා. ඒකට කියනවා ක්ෂණ සම්පත්‍ය උපේන කියලා. කනෝ වේමා උපච්චගාහෝ චිත් මගේ ක්ෂණේ මා ඉක්මවන ඔයාවා. ලදලද හැම වෙලාවෙම මේක උපයන්න ඕනේ. ආන්නේ විදිහට උපයන්න පටන් අරගත්තොත් පේනවා අපි ආරම්භ කාලේ ඉඳලා මේ වෙනකන් එනකොට අර අරගත්ත ගැම්ම කොච්චර ඉක්මනට අපි නාස්ති කරගන්නවද? වතුර 1000ක් ඇදලා ආයෙ කලිය බිඳ ගන්න. ආයෙ පටන් අරගන්න. ආයෙ බිඳ ගන්නවා. ඉතින් එimhe යනකොට යනකොට තමයි තමන්න තේරෙන්නේ මේක හරියන්නේ නැහැ. මේක දිගටම අරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් මේකේ එකතුවක් වෙන්නේ නැහැ කියලා. ඔය අඟුලිමාල බෙල්ලේ වල අඟුලි මාල දාගන්න ඉස්සෙල්ලා අතන මෙතන කප කප මේ ඇඟිලි අර ගහ බෙගස් මෙනේ යටයි මේ ගල ඇසේ දම දම හිටිය මේ ගඳයිනේ සිනි ගඳයිනේ. ඉතින් අර බාහන්සෙලා මිනිහෙක් මරලා ගහක් පිනක් තිබ්බම කපුටෙක් කරයි යනවා. විම තිබ්බාම කුරුල්ලෙක් කරයි යනවා. අන්තිමට ගිහලා බලනකොට නෑ කපපුවා නෑ. ඊට පස්සේ තීරුම් ගත්තා මේක හරියන්නේ නෑ. මේක කපා ගන්න කපා ගන්න එක එකතු කරන්න ඕන. ඊට පස්සේ එකතු කරලා අතේ තියාගන්නත් බෑනේ බෙල්ලේ දාගත්තා. එතකොට වස මිනී ගඳයි දැන්. ඊට පස්සේ තමයි නමප්පට බඳිනු අඟුලි මාල කිය. ඊට පස්සේ 999ක් කැපුවා. ඊට ඉස්සෙල්ලා කොච්චර කැපුවක්ද දන්නේ නැහැ. ඒව වැඩක් නැහැ. ඒව ඔක්කොම නිකන් වක්කඩේ හංගුරු හැම්බුවා වගේ. කොහෙ ගියාද දන්නේ නැහැ. ඉතින් අපිත් මේ භාවනා ජීවිතේක අපිට මේ පාරමිතා මට්ටමට එන්න මේකේ ගැම්ම ගන්නේ අපි අර අල්ලගත්ත බල්ල කට්ටේ පන්නන්න නැතුව මේක අරගෙන යනවා කියන එක තන්නේ ක්‍රම මේ සමාජයේ තියෙන අගයන් ආඩම්බරණ එක ගඟ දිගේ ඉහළට පීනන්නා වගේ. ඊට පස්සේ තේිනවා එහෙම නොවුනොත් අපි හොදෝද මණි දමන්න ගියොත් මේක කෙලෝරක්ම නැහැ. ඒ වගේ බුද්ධ උත්පාද කාල අපිට හම්බ වෙද්දන්නෙත් නැහැ. ඉතින් එන්නේ නිසා ඇති කරගත්ත මේ වීරිය දිගට ගෙන යෑමේ හැකියාවකින් බලනකොට ඒකේ මේ ඒ ක්‍රමසාවේදී එහෙම නැත්නම් ඒකට තියෙන කුසලතා අතින් අපිට සමාන ගතියක් තියෙන නමුත් අපි දන්නේ නැහැ අපේ හැකියාව යොදන්න ඕනේ මොකේද කියලා. යෙදුවත් අපි යොදන්නේ ලාමක කුසලයට. අධි කුසලයේ තිබියදී. ඉතින් ඒක සංසාරයේ බඳින කෙලෙස් උපදවන තැනක් වෙනවා. ඉතින් ඒක සුද්ධෙක් ලියලා තිබුණා අපිට ඉදිරියට යන්න බැරි අපිට වඩා හොඳ තෝරන්න බැරි අපේ තියෙන අපේ හොඳ ටිකට තියෙන බැඳීම කිය. මට දිනු වෙන්න බැරි මගේ හොඳ ටික තමයි. ඒ නිසා අපි අමාරුවෙන් හොයාගත්ත නම් ඒ හොඳ ටිකක්. ඒකට පන්නරේ ලැබෙන ඊට වඩා හොඳ දෙයක් වෙන්නේ මේක විසි කරන්න. ඒක සඳහන් කරලා තියෙනවා මේ ඈත ගමකට වෘත්තීය සඳහා පිට ගිය දෙබෑයෙක් නැත්නම් සහෝදරයෝ දෙන්නෙක් එහෙම නැත්නම් වැඩකාරයෝ දෙන්නෙක් ඒ ගමෙන් ආපහු ගෙදරට එන්න හදනකොට ඒ ගමේ තිබුණලු මේ <clears throat> හන දෙන්නම හන මිටි ටිකක් බැඳගත්තා. ඇඳගෙන එනකොට ඊගාව ගමේදී මේ තිබුණලුවේ හන තලලා හදපු හන කෙඳි එක්කෙනෙක් කොළු මේ මිටියක් උසනන්නට වැඩි ලේසි මේ මිටිය දීලා හන කෙඳි ටිකක් ගත්තාම මට ඒක කරේ ගිනින මට්ටමේ අරක එන බරයිනේ කියලා අනිමසකල බෑ බෑ ඔය ලීසි නෑ. ඊ ගත්ත අහන මිටිය තමයි මං ගෙනියන්නේ කියලා එයා අහන මිටිය ගෙනිච්චාලු. අර මනුස්සයා අහන දීලා කෙඳි ටික ගා. ඊට පස්සේ තව ඉස්සරහට යනකොට හම්බුණාලු කපු. අර මනුස්සයා ගෝල මේ අහන තියෙන්නේ මේක මිටඩිය කපු. සියුම්. එනිසා මේ අහන නූල් ටික තියාගෙන මට කපු දෙන්නයි කියලා. අර මනුස්සයා ගෝල උඹ මහා බහම්. එනේන තන බාහිර කරනවා මම නෑ මම අහන මිටියම ගෙනියන්නේ කියලා. ඊට පස්සේ යනකොට අල්මස ගවලු කපු කැටපු තැනක් තිබුණා. ඊට පස්සේ ගවලු මේ මගේ කපු ටික තියාන කැටපු නූල් දෙන්නේ කියලා. ඊට පස්සේ යනකොට හම්බුණාලු කපු රෙදි. ඒ හැම අර මනුස්සයා එකින් එකට මාරු. ඊට පස්සේ ගවලු සිල්ක් රෙදි. ඊට පස්සේ යනකොට රිදි. ඊට පස්සේ රත්තරන්. එනකොට මනුස්සයා රත්තරන් කැලක් අරගෙන ආවේ. අර මනුස්සයා අහන මිටි අරගෙන යනකොට ඒක කුණු වෙලා වැස්සක් වැස්සලු. අරක ඔක්කොම ඇඟ පුරා වැක්කරෙන්න පටන් ගත්තලු. හින ගඳයි. දැන් ඒකත් ගේන්න බෑ. ඒ මොකද ආනමිටි කාර්යය කියලා අපි දැන්නත් ඒ වචනේ කියනවා. අර පටන් ගත්ත එක ඊට පස්සේ ඒ වෙනුවට ගත හැකි හොඳ දේ වෙනුවට අර හන මිටියට බැඳෙනවා. ඒ හන මිටියත් උපේපදයක් තමයි. නමුත් ඒකට බැඳෙන නිසා මෙයාට කවදාකවත් ඉස්සරහට යන්න බෑ. ඒක නිසා අපි සංසාරේ නැත්තම් බුදුන් දකින්න ඇති, බණත් අහන්න ඇති, දෙවුරම් බේරට යන්න ඇති, එන්න ඇති. හැබැයි අපිට අර අපි පුරාගත්ත හොඳ ටිකට තියෙන කෑදරකම නිසා ඒක බිම තියන්නේ. ඒ නිසා ඊට වඩා හොඳ දේ ගැනීමට තියෙන කම්මැලිකම කියලා කියන්නේ හුදු කුසීතකම නෙවෙයි. අධි කුසලයට කුසීතකම. ඒක ඥාන සම්ප්‍රයුක්ත දෙයක්. හුදු කුසීතකම බුදුජානක පෙන්නන්නේ කුසීතවත්තු අටකින් යම් කිසි කෙනෙක් ගමනක් යන්න තියෙනවායි කියලා මොනවක්වත් කරන්නේ නැතුව වැඩ බහා තබනවා ගමන යන කියව මහන්සි වෙයි කියලා බුදිය ගන්න. ගමන ගිහිල්ලා ඇවිල්ලා හරිම හංසය කියලා බුදිය ගන්න. කලීතු වැඩ කරන්නේ ඒ නිසා ඕනම කෙනෙකු සීතයා ගමනක් තියලා යන්න ඉස්සරයි පස්සේ බුදිය ගැනීමර තමයි කරුණ හොයන්නේ. බඩගිනිය කියලා මොනක්වත් වැඩක් කරන්න. බඩ පිරුණයි කියලා ඊටස වැඩ කරන්නේ දෙකම හේතුවක් කරගන්න පුදිය ගන්න. අධික සීතලයි කියලා වැඩ කරන්නේ නැතුව නතර ගන්න. පුදිය ගන්න. හොඳට පුරවන්න පුදිය ගන්න. එසේ අධික උණුසුමයි කියලා පොරවන බුදියන. ලෙඩක් එන්නේ ඉස්සෙල්ලම කියනවා සෙල්ලම් නෙවෙයි ඔක ආවොත් එම හරියට ඇඟට අමාරු වෙනවා කියලා. එන්නේ ඉස්සෙල්ලම කියලා බුදිය ගන්න. ලෙඩ සනීපුනාම කියනවා ලෙඩ සනීප වෙලා ඉන්න වෙලාවේදී ඇඟ බොහොම නිකන් ලුණු කැටේ වගේ ඔක කැඩලා යනවා. ඒ නිසා ඒක ඔක අරසගෙන බුදිය. ඔය අට පොළේදීම අපි බුදිය එනවා. ඒකට බුදුරජාන්සේ කුසීත වත්තු අටක් කියනවා. ඉතින් ඔකෙන් අරික් කාලක් හැම වෙලාවෙම අපි ළඟ තියෙනවා. ඕනම වෙලාවක බලන්න මේ භාවනා නොකරන්නේ කුසීතවත්තු අරික්කාලක් තියෙනවා. මේක කවුද කියලා දන්නවනම් තේරෙවි. ඔව් ඔක්කොම නැති එකක්වත් නැහැ. අරක නැත්තම් මේක එනවා. මේ සම්මා වායාම එන කෙනා දැනගන්නවා කුසීතවත්තු විරියාරම්භ වස්තු බවට පත් කරගන්න. එයා තියෙනවා ගමනක් යන්න තියෙනවා. ගමන ගියොත් මට වෙන්න පුදුර භාවනා කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ගමනට ඉස්සෙල්ලාම වෙන්දටත් වැඩිය භාවනා කරන්න ඕනේ කියලා එයා ප්‍රතිසද කරගන්න. ගමනක් ගිහිල්ලා ආපු ගමන් හිතා ගන්නවා මට ගමනේ වෙලාවේදී මට නිසි වේලාවට භාවනා කර ගන්න හම්බුනේ ඒ නිසා ඒකත් එක්ක කරන්න ඕන කියලා ගමනට යෑම හේතු කරගෙන ගමනට යන්න ඉස්සෙල්ලා සහ ගමනේ පස්සේ දෙකේදීම වැඩියෙන් භාවනා කරනවා. ඉතින් ඒක ඕනම කෙනෙකුට තමන්ගේ ස්වච්ඡන්දයෙන් කරන්න පුළුවන්. හැබැයි යන්නේ කෙල් ගහ කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා හැරෙන තාලෙන් කියයි. ඒක හුඟක් වෙන්නේ මේ වගේ තැනකදී නේ. මොකද මේ පැත්තේ රිට්‍රීට් ඕගනයිසර් පිටිපස්සේ ඉඳලා එලවනවනේ. ඒ නිසා මෙහෙදි බුදිය ගන්න හම්බෙන්නේත් නැහැ. මොකක් කරන්න හම්බුණා කවුරු හරි ගියා ගෙදර කියලා බලන්නකෝ. මම තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කැමති නම් බත බතුරු දාන්න බුදිය ගන්න. මම ලොක්කට. මම ලොක්කි බය වෙන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඕක තමයි අපිට හම්බෙන්නේ ලොකුකම. ඒ වෙනුවට බලන්න බුදුරජාණන්සේ බුදු වෙලත් බුදු වෙලත් පෙරබත් කිස පසුබත් කිස පැසුලියම් කිස පෙරියම් කිස මැදුලියම් කිස කියලා දවස් පහකට කඩාගෙන ඒ පහේම වැඩ අවුරුදු 45ක් කවදාකවත් ඕ ටයිම් ක්ලේම් කරලා තියෙනවද කියලා බලන්න මම වැඩ කරන්න ඕනේ පැය 8යි ඒකේ මෙච්චර වැඩ කරලා තියෙනවා පැය 8 10ක්වත් ඕ ටයිම් ගන්න ඕන හතර ට්‍රාන්ස්පෝර්ට් ක්ලේම් කරලා තියෙනවද බලන්න සෙරප්පු දෙකක්වත් දාලා නැහැ කද්දාක්වත් සරපු දෙයක් දාන්න. ඇතැම් 18 20 පයින් යනවා. ඉතින් එහෙව් බුදුහාමුදුරන්ගේ දේවල් කරන්න ගියම අපි කියන්නේ මොකද්ද? ත්‍රී වීලර් එකක් නැහැ කියයි, ඒ ආකන්ඩිෂන් කර නැහැ කියයි, මැස්සෝ ඉන්නවා කියයි, කැස්ස එනවා කියයි, වැස වහිනවා කියයි. මේව දිහා බලනකොට රත් වෙන්න ගහන්න හිතෙනවා. අනේ තොපිටත් නිවනක් ලැබෙයිද? තරහට නෙවෙයි. අඩු ගන්න වීරියවත් ඇවිසිලා එන්න. ඒ කම්මැලි කොල්ලනේ පොල් කටුව ගෙන අතිනේ ඵලයව හිඟමනේ තොපට නැත වෙන සරණේ කියලා දෙනවා කම්මැලියට හිඟමන විතරමයි. බුදුරජාණන් වහන්සේ කියනවා විරිවතෝපන කින්නාමන සිජ්ජති. මොකද්ද විරිවන්තයට විදගෙන යන්න බැරි කියලා. ඒක පටන් ගන්නකොට ඇත්තටම අපි කුසීතයි. නමුත් ඒ වැඩ කරගෙන කරන යනකොට එන ගැම්ම කාර් එක දුවනකොට දුවනකොට බැටරිය charge වෙනවා වගේ ඔය කිසිම කෙනෙක් හිතන්නේ නැහැ. වැඩි කරගෙන කරගෙන යනකොට ඒකෙන් එන මේ Java ඒ ගැම්ම කවදාකවත් කාටවත් හිතා ගන්න බෑ. ඒ තරම්ම අපේ මේ යන්ත්‍රේ අපි වැඩ අරගන්නේ අපි මේ යන්ත්‍රේ අකුලලා නමල පෙට්ටකමක දාලා තියා ඉන්න වගේ දැන මේ අපේ මොලෙන් 102ක්වත් වැඩ ගන්න නැහැ කියලා කියනවා දැන් තියෙන නියුරෝ සයන්ටිස්ලා. ගොක් අපේ මොලේ වැඩ ගන්නේ වැරදිච්ච තැන ඉඳලා හරි තැනට එන්න පාවිච්චි කරන එක. එහෙම නැත්නම් පිට ගියේ හිත නැවත තමන්ගේ මූල කර්මස්ථාන ගැනීමේදී වැඩ කරන වැඩේ ඒක පිළිබඳව ජවනිකා වශයෙන් බලන්න පුළුවන් ගතිය යකෙකුට ප්‍රේතයෙකුට තිරිසනෙකුට මොකහටවත් නැහැ. මිනිස්සයා ඒකෙදී සම්පූර්ණ තමන්ගේ ස්නායු පද්ධතියෙන් වැඩ කරනවා. ඒ නිසා අපිට වැරදිච්ච වෙලාවේ විතරයි අපි හරියට මොලේ වැඩ කරන්නේ. අපි ඒකට බයයි. අපි ඒකට අකමැති. ඒ නිසා අපි දන්න කියන තමන්ගේම පහසුකම් තියෙන තැන ඉන්න කැමති. ඒ ඉන්න කිසිම වෙලාවක මොලේ අලුත් ස්නායු පද්ධති වැඩ කරන්නේ නැහැ. ඒ ඔක්කොම එහෙම එතකොට මේ අධික විදියට වයසට යෑම සිද්ධ වෙනවා. ඒ නිසා ඕනේ කලබලයක් ආපු වෙලාව ඕනේ අමලියක් ආපු වෙලාවක කලබල වෙන්න එපා. නැවත මං කොහොමද මගේ මූල කර්මස්ථානට යන්නේ? මම නැවත gedette එන නිවස බලාගෙන ආපහු ගමන මේක දකින්ද මේක දැකලා මේක හෙලි කරපු දවසේ කමඨහන් වාර්තාවේ සහ භාවනාවේ 50ක් ඉවරයි. මේක මේක සෑහලුවට සලකන්න එපා. මගේ හිත පිට ගියා මං හිත ආපහු ගත්තා කියලා පුංචි කරන්න එපා. මගේ ගියේ මොන කර්ම කර්මන අරමුණට සද්දෙටද වේදනාවට හිතවිලිද කියලා ඒක හොඳට වීර්යයෙන් කල්පනා කරගන්න මගේ හිත පිට ගිහිලා තියෙන සද්දේකට ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා දැන්. මගේ මූල කර්මස්ථානේ නෑයි කියලා. ඉතින් කායෙන් හරි ඇහුවොත් එහෙම මේ ආනපාන ඉන්න කෙනාගේ හිත පිට ගිය වෙලාවක සද්දකින් වෙලා සද්දකින් වෙලා දැනගන්නවා මම ඉන්නේ සද්දක කියලා. එයා කියන්නේ සතිය කැඩිලයි කියලා. බුදුරජාණන් ශ්‍රී කියන්නේ සරති කියලා. ඒක තමයි සතිය කියන්නේ. මම මූල කර්මස්ථානේ නෙවෙයි. හැබැයි මම දන්නවා මම මූල කර්මස්ථානේ නෙවෙයි කියලා. ඉතින් ඒකට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි මූල කර්මස්ථානේ ඉන්නකොට මූල කර්මස්ථානේ ඉන්නවා කියලා දැනගන්න සතියක්. මූල කර්මස්ථානේ පිට ගිහිල්ලා මම දැන් ඉන්නේ ඒකේ නෙවෙයි මං ඉන්නේ මේකේ කියලා ගන්න සතියයි කියලා ගත්තොත් කොයි එකද වඩා කුසලතාවයකින් දක්ෂ. කොයි එකද වඩා සෙල්ලක්කාර කියලා ඇහුවොත් සම්ප්‍රදාන කුල මිනිස්සයා එහෙම නැත්නම් සදාචාරට බැඳිච්ච කෙනා කියන මූල කර්මස්ථානයේ ඉන්නකොට තියෙන සතිය තමයි සතිය කියන්නේ. නෑ ඒක මේ බාලාංශ පන්තියේ. මූල කර්මස්ථානේ නෑ. මම දන්නවා මම ඉන්නේ දැන් සද්දක කියලා බය වෙන දෙයක් නෑ මොකද මගේ සතිය තියෙනවනේ. ඒක බුදුචානන්සේ විස්තර කරන්නේ සරති කිය. මං ඉන්නේ නන්නත්තාල මම ගෝචරජ්‍යත් භූමියේ නෙවෙයි ඉන්නේවා. මම අනතුරුදායක තැන. හැබැයි මම හොඳට දන්නවා. ඊට පස්සේ විවරති ඒක හොඳට විස්තර කරගෙන මං ඉන්න ඕනේ නම් ආනපානේ. දැන් ඉන්නේ සද්දක. ඒ සද්දේ ස්ත්‍රී සද්දයක්. ඒක එන්නේ වම් අත පැත්තෙන්. හොඳට පැහැදිලිවම දන්නවා Taman ඉන්නේ කොච්චර අනතුරුදායක තැනකද කියලා හොඳ අපසරිය දන්නවා. ඒක කවදාකවත් කරන්න බෑ පශ්චාත්තාප වෙච්ච හිතකට. ඒකට සූදානම් මනසකින් යන ඒව ඒ වීරිය කියන ඒවා මේ පන්ති කාමර උගන්න වීරියක් නෙවෙයි. ඊට නන්නත්තර නන්නත්තර චබා දාන්න. ඊට පස්සේ උත්තානි කරෝති. ඊට පස්සේ දැනගන්න මම මෙතෙක්කල් මේක වෙනකොට බය වුණා, පශ්චාත්තාප වුණා, සතිය ගන්නවා කියලා චෝදනා කළා දැන් නැහැ. දැන් මම දන්නවා මම gedare ඉඳලා මෙච්චර දුර මෙච්චර ඈතකින් ඉන්නේ කියලා. ඊට පස්සේ ආපහු එන පාරත් මම දන්නවා. ඒක උඩ නිකම්ම එනවා. ඒක මේ අය කවුරුත් කරන්න ඕනේ නැහැ. ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා දැන් මේ උඩට යන වෙලාවේ එළිය මදි. එතන මේ අඩිය තියන්න හදනකොට කොස්කොලයකට පේන පුංචි කෑල්ලක් එළියට ඇවිල්ලා තියෙනවා. ඉතියා ගාණක් නැහැ කියලා අඩිය තියලා බැලුවොත් සර්පයෙක් නම් කුණ කට්ටෙක් නම් අඟල් 6ක් කිට්ටුන කුණ කට්ට ගහන්නේ විදුලි වේගයෙන්. අඩිය තියන්න කුණ කට්ටට පහත් කරන චිත්තක්ෂණේ ඉස්සලා දැක්කොත් මේ කුණ කට්ටේ ඔලුවක් කියලා. දුවන්න ඕනේ උතුරට දකුණට කියලා කියලා දෙන්න ඕනේද කියලා. දකුණු කකුල පෙළ තියලා දුවන්නද වම් කකුල පෙළ තියනද ඒක ශරීරය දන්නා. මේකට තිබ්බොත් ආය කතා දෙකක් නැහැ. කුණ කට්ටා බලන්නේ නැහැ වීසා තියනවද ගෑනු උද පිරිමෙද මොකක් බලන්නේ ගත්ත ඇල්ලලා ඇරියා. මට ගහලා තියෙනවා. ඊට චිත්තක්ෂණේ ඉස්සලා දැක්කොත් බලන්න කොච්චර කොච්චර බේරිමත්ද බේරෙන්නේ කියලා. ඊට පස්සේ ඒ දැකපු හිතට දැකපු කයට කියලා දෙන්න ඕනේද? දකුණු පාය පෙරට තබමිනේ ඔබ උතුරු දිහාට දුවපන් දකුණු දිහාට ඕනේ නෑ. ඒක ඇඟ දන්නවා. අපි කවදාවත් වැඩ කරන්නේ නෑ. බුදුජානක කියනවා සාරති විවරති උත්තානි කරොත් ඒක හෙලි කරන්නයි කියලා කියනවා. දේශේති. සෙනඟට ගිහිල්ලා කියන්න. මගේ හිත පිට ගියා මම කලබල වුණේ නෑ. මම දැනගත්තා. මම දැනගත්ත ඒ වෙලාවේ හිතේ බයකුත් නැහැ කියලා. මොකද මේක තමයි ධර්ම ආරක්ෂාව කියන්නේ. මම මෙතෙන් නගෙනාව මේක හෙලි කරනවා නම් ඒ ඒ බරපතල වීර්යයක්. ඒ කියන්නේ වාහනයක් පාරෙන් පිට යන්න දෙන්නේ නැතුව කොහොම හරි කරලා පාරදී බේර ගන්න. බරපතල වීර්යය හැබැයි ඥාන සම්ප්‍රයුක්ත වීර්යය. ඒකට එන්නේ සතිය දැනගෙන සතිය තියෙද්දිම ආතාව තියෙද්දිම හිත නන්නත්තර වෙලා නන්නත්තර වෙච්ච බව දන්න. කල් ඒකට කනගාටු නොවි ඉන්න එකට කියනවා පමාදේ න කම්පතිචි සති බලං කියලා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා පමාවට වැටුණාට කම්පා වෙන්න එපා. කම්පා වුණොත් කොරස් කටේවත් අද්දා ගන්න බෑ. ඒක නිසා උඹ ආපහු ගන්න තැත්ත බලපන්. පිටපැත්තේ අනේක හෙටත් වෙයි. ආපහු ගන්න හැටි බලන්න කියලා. ඉතින් බුදුජානනාංශයේ සඳහන් කරනවා ඒ කැටකිරිලි පැටියේ කැටකිරිල්ලියක් කුඹරක බිත්තර දාලා පැටවිලියට ආපු වෙලාවක පැටියට එළියට යන්න පුළුවන් කූඩුවේ. ඉතින් අම්මා කියලා යනවා එළියට යන්න එපා. මම කුඹුර හාපු එකේ පස්පිට ලක් කරලා හිටපන් මම උඹට කැම හොයන්න එනකන් කියලා. කුරුල්ලට හිතෙනවා ඔන්න ඕනි දෙයක් කමන්නේ කියලා උඩට යන්න මේ අපි පොඩි ආම්ටන්ට වාගේ. ඉතින් ගිහිල්ලා වත් කන්ද උඩ ඉඳද්දි කුරුල්ල කොහෙක් ඇවිල්ලා චස් ගාලා ගහගෙන යනවා. ආයෙ කට උත්තර නැහැ. ඒතර කුරුළු පැටියා කියනවලු මේක නම් කාගවත් වැරද්දක් නෙවෙයි මගේම වැරද්ද මගේම වැරද්ද අම්මා කියපු දේ වුණා නම් මේක වෙන්නේ නැහැ නේ කියනකොට කුරුළුව ඇවිල්ලා තෝ කාටද කතා කරන්නේ කියලා ඊට පස්සේ කිව්වලු මට අම්මා කියපු දේ වුණා නම් මට දේ වෙන්නේ නැහැ මේක මගේම වැරද්ද කියලා අනේ කුරුළුව ඇකලා තෝ දැන ගිය තෝගේ අම්මා නේ තෝ තියා මොකා වුණත් මං තෝ අල්ලනවා උඹ හිතුවට උඹේ දක්ෂකමෙන් කරන්න බෑ කියලා උඹට නම් ඔන්න මං අතාරිනවා ඕන්න දැන් ගිහලා බේතියන් කියලා කියලා කුරුළු පැටියා බෙදතරලා දැම්මලු කුරුළුපැටියයි බොහොම සන්තෝෂෙන් ඇවිල්ලා ආයෙසරයක් අර හස්පිටලයට ඉඳලා ටික වෙලා කරන මෝට ගියාට පස්සේ ආයෙත් හිටුනලු. කන් උඩට ගිහිලා අවුව තපින්න ඕන කියලා. එන්නකොටම ඌට ඇහුනල ගාල සද්දයක්. ඌ දන්නවා මේ ඉන්නේ කුරුළු ගයක පාට පස්සේ පිටල්ලයට ගියාම කුරුළු ගය ඇවිල්ලා පස්කන්දේ වැටිලා මැරලා ගියා. ඒ වගේ පිට ගිය වෙලාවේදී යෝගාවචරය දන්නා මගේ ආරස්සාව මෙතනයි තියෙන්නේ. මේ අම්මා කියපු දේ අහන්න නැති නිසා මන් දේ වැටුනේ කියලා. එයාට ආය අවස්ථාවක් හම්බ වෙනවා. හිත පිට යන්නේ නැතුව නෙමෙයි හිත පිට ගිහිල්ලා කනගාටු වෙන්න එපා. හිත පිට ගිහිල්ලා ආපහු එන හැටි බලන්න. මෙන්න මේ සරති විවරති උත්තානි කරෝති දේශේති කියන මේ පියවර හතර දන්නවනම් තාම අපි ඉන්නේ මේ වායාමයේ තමයි මිච්ඡා නිවන් දැක්කා වගේ. නිවන් දැක්කා වගේ. යා දන්නව හෙටත් යනවා පිට. ගියාට මං ඒකෙන් පශ්චාත්තාප වෙන්නේ මම බලනවා එතන ආපහු ගන්න හැටි. එතකොට ගණ්ඩ ගණ්ඩ එහෙම පිට ගිය හිත නැවත ගණ්ඩ ගන්න මොකද්ද කුසලතාවයක් වැඩේ. ඒ කුසලතාවය අපි මෙතෙක් කල් හිතුවේ පරාජයක් කියලා. අපි හිතුවේ ඒක දෙයයන්ාංශ කරලා දෙන්න ඕනේ පිනට සිද්ධ වෙන්න ඕනේ එහෙම හිත පිට යන්න බෑ ඒ මොකක්වත් නැහැ කවදා හෝ Taman දන්නවනම් පිට ගියාට හිත නැවත අරගෙන අවිල්ලලා හිටපතනලා කමටහන කරගෙන යන්න පුළුවන් නම් හිත පිට යෑමෙන් සිදුවෙන අකුසල් අහෝසි වෙනවා මේ තමයි අහෝසි කිරීමේ පළවෙනි පාඩම ඒක කුසීතයට හම්බ වෙන්නේ නැහැ කුසීතය කරන්නේ වෙච්ච එකට පශ්චාත්තාප වෙලා අයියෝ බලන්නකෝ හිත පිට ගියාන කියලා පශ්චාත්තාප වෙලා අර අකුසල් සමාදානය නිසා තව තවත් කුසල් අකුසල් රැස් කරනවා. දක්ෂයා යනවට කැමති නෑ. නමුත් ගියාට පස්සේ ඒක ගැන පශ්චාත්තාප වෙන්නේ නැතුව ගන්න හැටි බලන්න ගියාම යට තේනවා මේ මනුස්ස මොලේ ඒ ටික තියෙනවා. අපි පුරුදු වෙලා තියෙන ඉසాత බඳගෙන ඇඬලා. හිත පිට යනවායි කියලා. ආහන්නේ මේ මට්ටමට මේ ප්‍රධාන වීර්ය වැඩනෝට කියන්නේ උපන් අකුසල් නූපන් අකුසල් නෙවෙයි. නූපන් කුසල් ඉපදවීම පිණිස අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දඤ්ඤනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදාති. ඒකට යා පිට පිට යන කම්බලාන ඉන්නවා මට කොච්චර ඉක්මනට ගන්න පුළුවන්ද. ඒක සිත පිට යෑම අභියෝගයක්වත් පශ්චාත්තාවයක්වත් ඉච්ඡාවංගත්වයක්වත් නෙවෙයි. හරි උඹ කරපන් මම ගන්නවා. ඒක හරියට උතුරු කට්ටකට කොච්චර පයින් ගැහුවත් ඒ උතුරු කට්ට කරගිලා ආයෙත් යන්නේ උතුරටම තමයි. ඒකට ආයෙ වෙන ව්‍යායාම කරන්න ඕනේ නැහැ. පයින් ගහනකම් එල්ලි එල්ලි තියෙනවා. නතර කරපු ගමන් යනවා. ආන්නේ විදිහට Tamange හිතේ ඒ මෙතෙක් අවිද අසංවිධිතව තිබුණ මේ හිත මෙන්න මේ පැත්ත කුසල් පැත්ත මේ පැත්තට ගියොත් නික්ලේශී මේ පැත්තම ക്ഷേමය කියලා දන්නවනම් වැරද්ද හරහා දන්නවනම් ඊ බේම හිත එතෙන්ට යනවා ඒක මානව මනසේ තියෙන ඒකට ඩිෆෝල්ට් නර්වස් සිස්ටම් කියලා කියනවානේ ඉබේම හිත හිතෙන්න යනවා. හැබැයි ඒක හඳුන්ලා දෙන්න දන්නේ නැත්නම් නන්නත්තර වෙලා ඉන්නේ මේක මෙතෙන්ට ගන්න ඕනේ මේක තමයි ගෝචරජ්‍යත් භූමිය කියන එක සුත්තමේ වශයෙන් දන්නේ නැත්නම් චින්තාමේ වශයෙන් දන්නේ නැත්නම් ඔළුව අන්ධබන්ද වෙනවා. අපි අන්ධබන්ද වෙලා තමයි හිටියේ. දැන් අපි තීරුම් අරගන්නවා ඒ කොච්චර කරකුවත් නැවත අරමුණට ගන්න නැවත නික්ලිෂිතන්න ගන්න පුළුවන් හැකියාව කිසිම කෙලෙසයකට 100ක් නැති කරන්න බෑ. අපි මේ වෙලාවේ අන්දබන්ද කරාට නැවත නික්ලිෂී භූමියට ගන්න පුළුවන් ශක්තිය මොනම කෙලෙසකින්වත් නැති වෙන්නේ නෑ. ඒක අපිට හම්බෙච්චි ජම්මලාභයක්. ඉසాత බඳගෙන අඬන කෙනාට පශ්චාත්තාප වෙනාට කවදාකවත් ඒක ප්‍රයෝජන ගන්න බෑ මොකද එයා ඉන්නේ කොයි වෙලාවෙත් මගේ හිත පිට නොයා යුතුයි කියලා. එහෙම සාතිකයක් දෙන්න බෑ. සරුවචනන්සේ බුදු වුණාට පස්සේ සරුවඥතා ඥානෙ ලැබුවට පස්සෙත් හිත පිට ගිහිල්ලා තියෙනවා. ඒක බුදුන්සේ දේශනා කළා තියෙනවා. එහෙනම් අපි ගැන කොමන කතාවද? අපිට තියෙන්නේ වීරියක් ඇති කරගන්න ඕනේ මේ නෝපන්නා කුසල් සහ උපන්නා කුසල් නෙවෙයි. නෝපන් කුසල් ඉපදවීම සඳහා හිත කොච්චර කෙලස් භූමියකට ගියත් නැවත Tamange නික්ලේශී භූමියට ගැනීමේ ඒ මූලික මානව අයිතිවාසිකම අපි පාව දුන්නට පස්සේ අපි මොන මානවාචි වාසිකම් ඉල්ලන්න ගියත් අපි පරාදයි. ඒක නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා නෑ සරුවචනන්සේ සඳහන් කරනවා හද්දන්ත කුලේ යතා. උගේ සාමාන්‍ය හොඬේ හරි දිගයි. කකුල් දෙක මැද පොළවේ ගෑවෙන තරම්. කවදාකවත් හොඬේ පාග ගන්නෑ කියලා. කවදාකවත් නාන්න ගියත් හොඳේ යට කරගන්නේ ඒ වගේ තමයි මොන්න අම්මා මලක් දරුවා මරුණත් ඉස ගිනි ගත්තත් ගෙට ගිනි ගත්තත් සතිය නැති කරගන්නේ ඒ කොයි සතිය ඇති කරගන්න පුළුවන් ඒ අම්මා මරුණට අම්මා මගේ සතිය අරගෙන යන්නේ ඒක මයි ළඟ තියලා තමයි අම්මා මැරෙන්නේ ওই ටිකක් අඬන්න මාත් ඇඬුවා අපේ අපච්චි නැති වෙච්ච වෙලාවේ අම්මා නැති වෙලාවේ මං ටිකක් අඬනවා ටික අඩුවෙන් ඇඬුවේ ඒ ටිකක් ගාලා වගේ ටිකක් ආවා. හැබැයි ඒකට තේරෙනවා ඔබ දැන් භාවනා කරලා ඉන්නේ කරබන හිටපන් කිය. ඇඬුවයි කියලා ඇති වැඩක් නැති කට්ටිය මයිදියාව කැමරා ගහගෙන බලාන හිටියේ අපච්චි වෙලාවට වගේ මම කලන්ත හැදිලා වැටෙයි අනම්මනම් කියලා. ලාවට වගේ හැපිලක් ආවා අඩුයි. ඊට පස්සේ සහෝදර සහෝදර කීප දෙනෙක් කරීමේ නැති වුණා මං ඉතින් පස්සේ එන්නම් කියලා පයින්ඩ කළා නිකන්. ගාලල්ලා ඔයගොල්ලෝ ඔක්කොම මැරෙන්න බලන්න. ගාලල්ල. ඕගලගේ අම්මා මරුණා තාත්තා මරුණා කියලා ගානක් තියෙයි. ඒත් නැහැ. බුදු මේ මොකකින්වත් මගේ මන් දන්න මගේ සතිය කඩන්න බෑ. කැඩෙන්නේ අම්මා මරුණා කියලා සතිය කැඩනවා කියලා ප්‍රශ්න එහෙම කන්නේ නැහැ පොතක නැහැ ඉසాగතුන්ගේ දරුවෝ මරුණා කියලා සතිය පිටවන්න බෑ කියලා ප්‍රශ්නයක් උනේ නැහැ පටාචාරවට අම්මයි තාත්තා දෙන්නම මරුණා මිනිහත් මරුණා දරුවොත් මරුණා රෙද්දත් නැහැ පිස්සු සත්‍යපත නත්තන්න බැරිුනේ නෑනේ. අපි මේ මොනවද නිදහසට කරුණු දෙන්න බලන්න. මේ මට භාවනා කරගන්න බෑ සතිය පිටවන්න බෑ කියලා දෙන්න නිදහසට කරුණු ගත්තාම චි හරිම කතයි. මං ඉතින් වැඩි කියන්නේ නැහැ කිව්වොත් තරම් මන වචන පිට වෙනවා මගෙන්. එතකොට හොඳ නෑනේ. එනමුත් බය වෙන්න එපා. ඒ ඒ කලේසු දෙය නොකර හිටියෝ ෂුවර් මං වෙනුවට යම රජුරු ඒ ටික කරනවා. ගුගල යන්නේ පල්ලෙහාටනේ එතකොට. ඔළුව පල්ලෙහාට තියන කකුල් දෙක උඩ තියාන දර්බාංගල ඇදගෙන වැඩිච්චාම් බලයි මොකද යකෝ මේ පැත්තේ ආවේ කියලා. මං දේව දූතේ ඔක්කොම වෙලා තියෙනවා තෝපේ දැක්කේ නැද්ද කියලා. දැන් ආනවලු මේ ධම්මජෝ හමුරුත් දැක්කේ නැද්ද කියලා අහනවා. දේව දූතයන්ට අමතරව. මොකද මමත් යම රජුරෝ වගේනේ කියන්න ඕන ටික කියනවනේ. ඒති එදිත් මෙහෙ මොකටද ආවේ කියලා. ඉතින් එතෙන්දී හරි කියන්න පුළුවන් නම් ඒක මං අතින් දාලා කන කෑල්ලක් මම හිතන්නේ මට හරියට කියන්න බෑ. එතෙන්දී හරි කියන්න පුළුවන් වුණොත් මම භවනා කරා. හැබැයි මට මේ විදියට දියුණු වීර්යය වඩා ගන්න බැරි වුණා. මං ඒ පාරේ හිටියේ ඉවර කරගන්න බැරි වුණයි කිව්වොත් යම රජුරෝ ස්කෝලර්ෂිප් එකක් දෙනවලු පොඩි සලකා බැලලා තව එක chance එකක් දෙන්නම් කියලා මනුස්ස ලෝකෙට එවනවලු. ආයේ එන්න එපා උඹ මේ කරපු එක නිසා උඹ ඒ වගේම යම රජුරණ සපේලා උත්තරේ කියන්න ඕලෝ ගොරවනකොට බය වුණොත් කෙලිම අපායට දාන. කතා කරන කේතර නෑ නෑ මම මේ තරී ගිහිල්ලා වැඩක් කරා මගදී අතරවං වුණේ. මට මේ කරගන්න බැරි වුණා ඒ නිසා මං ආවයි කිව්වොත් අවස්ථාවක් දෙන කතාවකුත් තියෙනවා මන් දන්නේ ත්‍රිපිටකයේ දෙන එකක්ද මම කොතලා කියන එකක්ද කියලා. කෙසේ නමුත් යම රජුරෝ වුණත් මෙලෙක් වෙනවලු කමඨාන් සුද්ධ කරන කමඨාන් වාර්තා සුද්ධ කරලා තියෙනවා. වසංගකට හිටියොත් බෑ. ඒ නිකන් ඉඳලා බෑ. යාට කියන්න ඕනේ මමත් භාවනා කරලා තියෙනවා. මෙච්චර දුර ගිහිල්ලා තියෙනවා මට මේ ඉතුරු ටික කරගන්න හම්බුනේ නෑ. ඒ අතරමැදි ආවුසක්ෂය වුණා කිව්වොත් අවස්ථාවක් දෙන කතාවක් තියෙනවා. ඒ නිසා ඉතින් දුනත් යම රජුරවන්ට අර දේශේති කියන කෑල්ල තියන්න ඕනේ. ප්‍රකාශ කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. වසංගකන ඉඳලා බෑ. වසංගානිගොත් කෙලස්මයි වැවෙන්නේ. ඒක නිසා මේ භාවනා කරන්න ගියාම යම් කිසි කෙනෙක් ගාව පුද්ගලික රහසිකතයි තියෙනවා නම් කෙලස් කියලා හිතා ගන්න. ඕනෙම දෙයක් හෙලි කරන්න පුළුවන් නම් ඒක මානව හිතක්. අපි මේ ශාසනයක් වැඩ ගන්න වෙලාව. මටත් තියෙන මානව හිත. මම මට වෙච්ච දේ ප්‍රකාශ කරන්නේ මම කියලා නෙවෙයි හිත කරන දේ. මනුස්ස හිත කරන දේ. ඒ නිසා අපි කරන හැම පරිේශනයක්ම මානව හිත පිළිබඳ කරන පරීක්ෂණ මිසක මගේ හිත පිළිබඳ කරන පරීක්ෂණ නෙවෙයි. ඒ නිසා එකෙක් නිවන් දැක්ක සමාජෙටම සාන්තියක්. එක්කෙනෙක් හරි දැනගත්තොත් මේ මානව හිතක තියෙන මේ ෂට මායාවී ගති ඒකලියා හෙලි කෙරුවාම සෑයන ගානකට හිතා ගන්න පුළුවන් මේ මනුස්සයා කියන්නේ මගේ හිත ගැනම නේ පුත්‍රජානංශ කියන්නේ බුදුහාමරගේ හිත ගැන නෙවෙයිනේ ආන්නේ විදිහට මේ මානව හිතට අපි කරන මිඳකන කරන එක සතිචිත්තක්ෂණයක් එක මේ සක්මන මානවයට කරන සාන්තියක් මේ රත් වෙච්ච පොළව විශ්වය සීතල කරන වෙලාව. මේ දූෂිත විශ්වය පිරිසුදු කරන වෙලාව. දූෂිත මනුස්සයන්ට අවසන් එපා. ගිනගත්ත පිදුරු වලට පින්නට පිදුරු දාන්න යන්න එපා. ඒ වෙනකොට ඔක්කොමලා දැවෙනවා. මම නෙවෙනවා. මම බලනවා කෙලස් ප්‍රහාණය කරන්න. ඔක්කොම වෙනුවෙන්. එතකොට පේනවා මේක නැත්තම් පේන්නේ gedara කට්ටියට එම්පිනේ අපි තනියම නිවන් දකින්න හදනවා කියලානේ. අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා තනියම නිවන් දකින්න හදනවා මේ ඔක්කොමලා අමාරු වෙట్లా තිදි නෑ එහෙම එකක් නෑ කවුරු හරි මේ නූපන් උපන් අකුසල් ගෙවන් දාලා නූපන් අකුසල් වඩන්න ගත්ත එක මානව හිතට කරන සාන්තියක් මේ මේ මේ දැන් මේ අපි මේ කතා කරන යුගයේ කොහොමද සිද්ධ වෙනවා විශාල පිරිසක් තේරුම් අරන් තියෙනවා මේ නායකයන්ගෙන් ඒක වෙන්නේ නෑ සල්ලිකාරෙන්ගෙන් ඒක වෙන්නේ සමාජ බලවතුන්ගෙන් වෙන්නේ හැබැයි ඒගොල්ලෝ කොච්චර නරක වැඩ කරත් මම මේ කරන චිත්තක්ෂණයක් මම මේ කරන සාන්තිදායක වැඩේ එක චිත්තක්ෂණයක් සති වඩ නිසා ලෝකේ සම්බර කරන්න පුළුවන්. බුදුරජාණන්සේ කියනවා දූෂිත මනස් ලක්ෂ කෝටි ගණකට වැඩිය. පිරිසුදු කරගත්ත එක මනසක එක චිත්තක්ෂණේ වටනවා. මේ අපිට කල හැක්කක් තියෙනවා. ඒක නිසා මම මේ ගෑනු කෙනෙක්ක පිරිමි කෙනෙක්ක පැවිදි වෙලා නැතය පැවිදි වෙලා උපසම්පදා වෙලා නැතය ඔය අනම්මනම් කියන කාරණා තීරම කෙලස් පක්ෂිකයි මට මේ දෙයට මේ සතිමත් වෙන්න මොන්නවක්වත්ම අඩුවක් නැහැ පටන් ගන්නකොට අපි වොහොන් දුරවලයි කරගෙන කරගෙන යනකොට තීරෙන්න පටන් අර ගන්නවට යෝධ බල යෝධ වීරිය ඒක නිසා එවැනි කෙනෙකුට ඊයතර මතක් කරා වගේ උත්තරායචේපි දිසායි විවරති විහෙරති සුවේව අරතින් සාති නැතන් අරති සාති අවුතුරු කුර දිවෙන්න ගියත් එතේ ඉන්න ඔක්කොම මස්මාරු මල්මා සත්තු මරාන කන ලෝකයක් තියෙන. එයා කවදාකවත් අධි කුසලයේ පාවා දෙන්නේ නැහැ. ලාමක කුසලයට යන්නේ නැහැ. ලාමක කුසලයේ කෙරේ තියෙන කම්මැලිකම නැමැති අරතිය එයාව ඉක්මවන්නේ නැහැ. උත් දක්ෂිනාය චේපි දිසායි විහෙරති දකුණු කුරු දිවෙන් ගියත් මිනිස්සු ඔක්කොම අකුසල් කෙරුවත් එයා කවදාකවත් සිංහයා තනකොළ කන්නේ වගේ ලාමක කුසලට යන්නේ නැහැ. නැගිනිර හිටියත් දකුණු කර හිටියත් නාරති සහති වීරං නාරති වීර සංහති එවැනි ආර්ය වංශේ මේ මේ සිව්පතේ පාවිච්චි කරන දන්න මේ ඉදිරියට යන්න හදන එක්කනව වහයලා ගන්න මොහොදි තියෙන රැළ වගේ නිටතරම අර තියෙනවා. කදාව යට කරන්න බෑ. නාරති සහති වීරං ඒ වීර පුරුෂයව ඒ අරති ඇවිල්ලා ආවට බුදුජානනාංශයේ දේශනා කරන මේ කෙලින් හිටවපු ඉදිකට්ටක් උඩට කොච්චර අබවැක් කෙරුවත් කොච්චර වැලි වැක් කෙරුවත් එක වැලියටයක්වත් අබෑටයක්වත් ඉදිකට්ට උඩ හිටින්නේ නැහැ. පැත්ත වැටුනොත් යට කරනවා. අවදිය මනසක් තියෙනවනම් අප්‍රමාද මනසක් තියෙනවනම් කෙලින් කරපු ඉදිකටක් වගේ කොච්චර කුණු කසල දැම්මත් හිටින්නේ නැහැ. ආන්නේ වගේ නාරති සාති වීතං නාරති වීර සංහති. එයාගේ හිත යන්නේ ධීරෝව අරතිං සාති. එයා මේ එන්නේ අරතිය බව දැනගන්න මං අදි කුසලයෙන් කම්මැලි කරලා ලාම කුසලට අදින්න බව දන්නවා. ඒක නිකන් කණින් ඇදලා දාන්න වගේ අර එන ලාමක කුසල විශ්කොල දාන්න. ළම කුසට මත් වෙන්නේ ඒ ඒ ශක්තියක් යාට එන්න පටන් අර ගන්නවා. එදාට තේරුම් අර ගන්නවා මේ වැඩි වැඩියෙන් කෙලෙස් වෙනකොට වැඩි වැඩියෙන් වීරත් වෙනවා කියනවා. මාව කෙලෙසන්ඩ ගොඩක් එනවා. චෝදනා එනවා, අභූත චෝදනා එනවා, කේලාම් කතා ඔක්කොම එනවා. එකකටවත් පස්ස ගන්න යා කියනවා. Tamange අර පිරිසුදු මනස දන්න නිසා අරතිය එනකොට එනකොට දැනගන්නවා ඉති කෙලින් කරපු ඉදිකට්ට වගේ වටන්න බෑ කියන එක තේරුම් අරගන්නවා. ඒක ඒ වෙනකොට කියන්නේ සූර කියලා නෙවෙයි වීර කියලා නෙවෙයි ධීර කියන නමක් පුත්‍රජනසේ පාවිච්චි කරා. එයා තමන්ගේ චිත්තසංතානයේ පිරිසුදු පවත්තන අතර පිරිසුදු චිත්තසංතානය පැවතෙන්න කැමැති නායට ආදර්ශකුත් දෙනවා. ඒක කියලා කරන්න. ඔය අනික් කට්ටියට මේව අකුසල් වුණාට මේව අකුසල් නෙවෙයි. මගේ මගේ සතිය ඒ තරම් මගේ හිත පිට ගිහලා මම හිත විගව දන්නවා. මොකද්ද ප්‍රශ්නේ? මම භාවනා කරනවා කියලා ඉඳගෙන අතක් පිට අතක් තියන්නේ මම ඉන්නේ වෙන වැඩක වෙනකොට මම දන්නවා මගේ හිත තියෙන අවල් තැන කියලා. අනෙක් කට්ටිය බලාපොරොත්තු වුණාට භාවනා කරන්නේ නැහැ කියලා මෙයා ගාව එහෙම ගන්නෑ. මෙයා ඉන්නේ නිතරම අවදියේ. ඒක නිසා එවැනි කෙනෙක් කර කන්දකුඩට නැගපු කෙනෙක් වගේ ඔක්කොම පරිසරේ පේනවා. ඒ නිසා ඕන කෙනෙකුට උදව් කරන්න පුළුවන්. එහෙම කෙනාට කියන්නේ ධීර පුරුෂයයි කියලා. ඒ ධීරත්වයෙන් නෙමෙයි අපි පටන් ගන්න. අපි සූරත්වයෙන් පටන් ගන්නවා. කරන යනකොට වීර වෙනවා. වීර්ය කියන චෛසිකේ ඒකට තමයි කියන්නේ. ඒ කියන්නේ වීර්ය නික්කම ධාතු වීර්ය පැන්නට පස්සේ ඒක වීරත්වයකට යනවා. කෙලෙස් එන්නේ එන්නේ එන්න බල කැවෙනවා. යටකරන්න දෙන්නේ නාරදි සාත පිටන් දීරෝව අරතින් සයෝ දීරෝව අරති සංහති. ඊට පස්සේ ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා සාසනයක් කියන්නේ මොකද්ද? මම පටන් ගත්තේ මෙන්න මේ වගේ දුර්ලතනකින්. මම මේක කරගෙන කරගෙන යනකොට මට ඇතිවිචි ශක්තිය දකිනකොට එයාගේ හිත චිත්තං ජම්බෝන දස්සේව කෝතන් නිද්දතු මරහති. දඹ රත්තරණක් වගේ එන්න පටන් ගන්නවා කිසි කෙනෙක් නිග්‍රහ කරන්න දෙන්නේ නැහැ. මොකද එයා නිතරම අවදියෙන් ඉඳගෙන චිත්තසංතානය පිරිසුදු කරගන්න උත්සාහ කරන මිසක කාගෙන්වත් ස්තුතියක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ මෙහෙම කරපන් කියලා කියන්න යන්නෙත් නැහැ. එහෙම මේ කෙලෙස් වල තිබිලා හරියට මේ නෙළුම් විලක යට මඩ ගොහරුවේ හැදිච්චි නෙළුම් පොහට්ටුව වතුර කඳ විදගෙන ඇවිල්ලා උඩට ඇවිල්ලා පිවිතුරු වුණාට පස්සේ වතුර කඳුලක් දැම්මත් නෙළුම් පතේ හිටින්නේ නැහැ. ඒක පුදුම සුවඳක් ඇති කරනවා වගේ මේ මඩ ගොහරුවක හැදිලා මේ පිපිච්ච දේ දකිනකොට දේවාම්පේනම් පසන්තන්ති බ්‍රහ්මුණාපි පසන්තිතෝ දෙවියොත් එයාට වඳිනවා. ප්‍රශංසා කරනවා. මේ කෙලෙස් මඩ වගුරේ උඩට ඇවිල්ලා වතුරින් උඩට ඇවිල්ලා පිපුණා. ඒ වගේම බ්‍රහ්මයෝ ඊට ඉස්සෙල්ලා වඳිනවා මේ අපි මේ ලෝකේ ලක්ෂ කෝටි ගණන් හම්බ සල්ලි හම්බ කරාට මුලාව දත්කාර සම්බ කරාට මොනම දියකවත් වටිනාකමක් දෙයන්න බ්‍රහ්මයන්ට නැහැ. ඒගොල්ලෝ දන්නවා මේ මිනිස්සු අසුචි වලක ඉන්න අසුචි පනෝ අසුචි කැලලක් ගන්න නගරන වගේ තමයි මේ ලාභ සත්කාට දඟලන්නේ. ඊට වඩා ගොඩාක් වෙනස් චිත්තසංතානෙ පිරිසුදු කරන එක කරනවා. ඒ නිසා ඒ ආර්ය වංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරන්නේ මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කෙලසෙන හිතක නික්ලේශී චිත්තක්ෂණය බේරංග තේරුම් කරගන්න බේරුම් කරගන්න උත්සාහ කරන කෙනාට ඒ දක්ෂතාවයේ කුසලතාවයේ මුදුන්පත් වේගෙන එනකොට එයාට විතරක් නෙවෙයි. සාන්තියත් එයාට විතරක් නෙවෙයි. මේ මිනිස්සෙන්ට ඒක තේරුම් ගන්නවට වැඩිය ඉක්මනින් දෙවියන් දෙක තේරණයි කියලා. මිනිස්සුෙන්න පේන තියෙන මනස පසුබානවා කතා කරන්නෙත් නැහැ ඔහි ඉඳ ගන්න නැතේ ඉඳගෙන ඉන්නවා ඔය අපි උත්තර විදියට කුතුහල දනක දේවල් හොයන්නෙත් නැහැ හිතෙන්නේ නිකන් මේ හෙපටයිටිස් හැදිලා කහ වුණ හැදිලා ඔහි ඉන්නවා සත්පුරුෂයන් නම් ඈත ඉන්නකොටම තේරෙනවා මේ මනස බේරන්න පුදුම බේරිලා බේරෙන්නේ කියලා. කඹේ වදින කෙනෙක් වගේ. දෙයයන්ට පේනවා ඒක බොහොම ලස්සන. මේ මිනිස්සු මේ තරම් කාමෙට ජඩ වැඩ කරගෙන නසා දාන කරගෙන දවල් මිගිල් රෑ දනිය සෙල්ලම් කරද මේ මිනිසයා නෙළුමක් පිපිලා ඉන්නා වගේ ඒ දෙයියෝ දකින්නත් ඉස්සලා බ්‍රහ්මියෝ දකින්නයි කියනවා මොකද මේක ආශ්චර්ය දෙයක් මේ ලෝකේ අපි ඉන්නේ අවුරුදු 2600ක් පරණ ශාසනයක අපි එක චිත්තක්ෂණයක් බේරුවත් ඒක බුදුහාමරණ කරන ලොකු ගෞරවයක් අපි ඒක ගැන විතරයි කතා කරන්න ඕනේ වරදිනේව ගැන කතා කරන කෙනෙක් නැද්දකින් නොපතන් නොදෝම කි. අරක වැරදුනා මේක වැරදුනා කියන කට්ටිය ඉන්නවනම් කුණු බාල්දියේ ඉඩ නෑ මගේ ඒ කට්ටියට. වැඩ නෑ. ඊ කෙනෙක්ගේ කතා කරලා වැඩ නෑ. දීරෝ සාරතින් සාති අපේ මේ අරක බෑ මේක නිසා බෑ මේක නිසා බෑ කියන අර බෑ බෑ බෑ කියන කෙනෙක් එක්ක ඉන්නවට වැඩිය හොඳයි එළු ගාලකට වෙලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ කෙනෙක්වත් දකින්නට මම අද දකින්නවා මේ තරම් දුෂ්කර සමාජය මේ තරම් දුෂ්කර තියදී විශාල පිරිසක් පොඩියක් අතර ගත්ත දහයක් අතර ගත්ත කෙනෙක් වගේ ඉදිරියට යනවා. ජෝගොල ඇසුරු කරන්නේ මැට්ටෝ නිසා. ඇසුරු කරන්නේ බාලියෝ නිසා. ඇසුරු කරන චර්චුරුකාර කට්ටිය නිසා ඕගොල්ලෝ ගොයි චර්චුරු ගෑවට මයි මං මිනිසන්නවනේ පැත්තෙන් බැලුවොත් පේන තියෙනවා විශාල පිරිසක් ඒ තරම් දුෂ්කර එහෙම නැත්නම් අපි කියන කෙලසිච්ච ලෝකෙක පුදුම උත්සාහයක් ගන්නවා. එතකොට හිතෙනවා මේ බුද්ධ ශාසනයේ 아무තු ප්‍රබෝධයක් කියලා. 2500න් පස්සේ ඇති වෙච්ච 아무තු ප්‍රබෝධයක් ඒ පොඩි කාලයක් නේ අවුරුදු අඩු ගානේ 40ක්. එක දිගට යන්නේ මේක. එක දිගට ඉදිරියට යන්නේ. ඉතින් ඒකෙන් වැඩ ගන්න නැතුව නෑ බෑ කියන කට්ටියත් එක්ක ඇසුරු කරන්න වුණොත් ඔයගොල්ලෝ මේක මොන්ඩිසෝරි පන්තියක් කරගන්නේවි මෛත්‍රී බුද්ධ ශාසනය උසස් පෙළ කරන්න යනවා. සෙල්ලම් නෙවෙයි මේකට පුංචි මේ අඩු අව탁සේරු කරලා අමාරු වැටෙන්න එපා. මේ සාසනේ 100 100ක්ම ෆුල් කරන්ට් එක තියෙනවා ෆුල් charge එක තියෙනවා. ඒක තියේදී වසර දාන්නේ ඕගොල්ලන්ගේ කුසීතකමට බුබ්බඩකමට බත් බූසකමට මිස සාසනේ අඩුපාඩුවක් නිසා නෙවෙයි. ඒක කැඩෙන තැන තමයි මේ මිච්ඡා වායම්. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල නව පොලක බුදුරජාණන්සේ වෑයම විතරක් සඳහන් කරලා තියෙනවා. සතිය අටපොලක සඳහන් කරලා තිනවා. අද කට්ටිය නිවන් දකින්න හදනවා මේ ඉන්ටර්කූලර් එක ගිහිල්ලා. මම හයිවේ එකේ ගිහිල්ලා කරදර වෙන්නේ නැතුව නිවන් දකින්න හදනවා. ඒ කියන්නේ quick enlightenment ඉක්මනට ගන්න ටැබ්ලට් එකක් නැද්ද? ඔපරේෂන් එකක් නැද්ද? වැක්සින් එකක් නැද්ද? ඉන්ජෙක්ෂන් එකක් නැද්ද කියලා හැම තැනම හොයනවා. මේ ඉක්මනට නිවන් දකින්න. මාත්තු ඇවිදින ගමන් හරියට බැලුවා. මේ තියෙනවද කියලා හැම පෙත්තක්වත් හදපු එකක්. අනිත් එක තමයි මේ මම සෝවාන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැම කෙනා ළඟට අහනවා මම ලස්සන නැද්ද කියලා. සෝවන් නැද්ද? එහාට ලලනවා මෙහා ඉතින් මාත් බලනවා කියලා මීටරයක් තියනවාද කියලා බලන්න මේ කුත්තුව ගාලා ඇනලා බලන්න මේ සෝවාන්තු සක මේ කුසීතයන්ගේ වැඩ භාවනා කරන එකට එතන එතන ලැබෙනේ සාන්තිය කාගෙන්වත් මේ යෝජනා ඉස්තර වෙන්න ඕන කමක් නැහැ. වීර්යවන්තයාගේ හිත නිටතරම අතු ගාලා පිසුදු කළ තියෙන එකක් වගේ මාලා කඩ මකුරුදල් මොකක්වත් වෙන්න විදියක් නැහැ. අන්න ඒක තේරෙලි Tamanට අපි මෙතෙක් කල මේ ශරීර ආශාව නිසා ජීවිත ආශාව නිසා කොච්චරක් අපේ තියෙන හැකියාවල් එලි දක්වන්නේ නැතුව අපි මේ අත්තඩකාරයෝ අත්තුදව්කාරයෝ ඉල්ලන්න ගිහිල්ලා අපි ඉතාම පහත් තත්ත්වයට වැටලා තියෙනවා. එහෙම නැත්නම් අපි අවචාවට ලක් වෙලා තියෙනවා. සම්පූර්ණ හැකියාව තියෙන එකේ ඒ නිසා ඒක ඉස්මතු වෙන්න නම් මේ අද තියෙන තැනින් හැම වෙලාවෙම අධි කුසලයේ දැක දැක ලාමක කුසලයේ සමාදන් වෙන්න එපා. එනතන් අධි කුසලයට කම්මැලි වෙන්න එපා. ඒ පහු කරන චිත්තක්ෂණය පාස සිද්ධ වෙන්නේ අවැඩ මකන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ඒ වෙනුවට ටික ටික හරි කමන්නේ චිත්තක්ෂණය. උපේලා ඒ මගින් සතුට වෙන ගතිය නැත්නම් මම මේ භාවනා කරලා ප්‍රතිඵල වලට භාවනා කරනවා කියන සතුට. උදජනති කියන්නේ ඉද නන්දති, පෙච්ච නන්දති, කත පුඤ්ඤෝ උභයත් නන්දති, බීයෝ නන්දති සුගතින් ගතෝ. පින කරයි කියලා සතුට වෙනවා. ඉද නන්දති, පෙච්ච නන්දි, කත පුඤ්ඤෝ උභයත් නන්දති. පින් කරයි කියලා මේ පිනෙන් ලැබෙන දේවල් නෙමෙයි. අන්නේ වගේ භාවනා කරන උසස්ම කුසලේ නම් අන්න ඒක කරනවා. ඒක තමයි අධි කුසලිය කියලා සමාදන් වෙන්න ගත්තොත් අපි මෙතෙක්කල් නෑ බෑ කියන්න වෙච්ච කාරණා ගොඩාක් අයින් වෙලා පාර පෑදෙනවා. ඒකට කියනවා අධිමොක්ක චෛතසිකය කියලා. ඒක ඇත්තටම කුසල ඡන්දයටත් වඩා ඉදිරියට ගිය චෛතසිකයක්. Taman මේ යන පාරේ ගව් ගානක් ඈතට බාධාවක් පේන්නේ නෑ. තීරණ දැන් මම දන්නවා කොයි එක ආවත් මම අරගෙන යනවායි කියලා අන්න ඒ වගේ ගැම්මක් ආවොත් මම අර කීප එක මම නැවත කියනවා නිවන් දැකලම නන් නෙවෙයි ඔබ නිවන් දැක්කා වගේ පුදුම සතුටක් එන්න පටන් අර ගන්නවා අන්න ඒක මේ ඒ සංස්කෘත ශ්ලෝකයක කියනවා සංසාර විස වෘක්ෂස්ස ද්වේ මෘතානි ඵලානිව සුභාසිත රසාස්වාදං සජ්ජන සහ සංගමං කිය. මේ විස වෘක්ෂයේ සංසාරේනමති වෘක්ෂයේ ඵල දෙකයි තියෙන. එකක් තමයි කෙලින්ම බුද්ධ වචනේ අත්විඳින එක. එහෙම නැත්නම් සුභාසිත රස ආස්වාදේ. එහෙම නැත්නම් ඒක කරන අයත් එක්ක ඉන්න එක. සජ්ජන සහ සංගමං. එනිසා අපි ඉන්නේ මැට්ටොත් එක්කන පිස්සොත් එක්කනම් පිහාටොත් එක්කන ඉතින් අපි හිතා ගන්න මේක මලකඩ කනවා. අපි උත්සාහ කරන්න ඕනේ අපි මලකඩ කන්න නැති විදිහට යන ගමන් ඒ සත්පුරුෂයන් සමග යන්න ගියාම නිවන් දැකලා නැහැ. මොන්ට බුදුම ගැම්මක් කියනවා. ඒ නිසා ලොකු සාංශය මතක් කරේ භාවනා නොකරත් වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ඇති කියලා. වැඩ මුලුවකට ඇවිල්ලා හිටියත් ඇති. එච මම හිතන අද දවසේ ඇති කියලා ධර්ම දේශනාව. නිසා සියලු දිනාට තමන් කරගෙන ගිය වැඩ විට වැඩි ශක්තියෙන් ධෛර්යයෙන් නැත්නම් වීරියෙන් මිච්ඡා වායාමෙන්තරෝ කරගෙන යාමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාටම දැනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා